ඉතින් මේ වගේ වැඩමුළුවකදී අපි පරියංක භාවනා සමත භාවනා කරන අතර ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ ක්‍රියාදී ඈන් පැත්තකින්ම අනුග්‍රහ කටයුතුයි වැඩෙන හිත භාවනා හිත වැඩෙන්න. ඒ නිසා මේ වගේ වැඩමුළුවලදී දිචිපතා ධර්ම දේශනා වලින් අනුග්‍රහ පවත්වනවා. ඉතින් අපි ඒ අනුව කාලගතහනේ මේ වෙලාව මේ අටවෙනි පැය ධර්ම දේශනාව සඳහා යොදාගෙන තියෙනවා. ඉතින් මේට කලින් පවත්තන්ට දීච්ච වැඩමුළුවේදී වගේ මේ දවස් කීපයේදීම අපි ਸਰවචන්නාංශයේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් ඉතින් තියාගෙන ඒ සූත්‍රයේ එක එක කොටස් දවසින් දවසට දේශනා මාලාවක් දේශනාවලියක් පවත්වන්නයි මේ වැඩමුළුවේදී බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා මේ පිරිස වෙනුවෙන් මේ වැඩමුළුව වෙනුවෙන් මම තෝරාගත්ත නකුල පිටු සූත්‍රය ඒක පොත්පත් කරලා බලන කෙනෙකුට නම් සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංවිතනිකායි ඛණ්ඩ වර්ග සංවිතයේ සංග්‍රහ වෙලා තියෙනවා ඉදිරියට පොත්වල සංවිතනිකාය තුන්වෙනි පොතේ. ආයක බැලුවත් ඇත්තටම ඉස්ලාම් වගේ ඛණ්ඩ වගේ මේ සූත්‍රය තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් සරුවචනාංශ වැඩ ඉන්න කාලේ පැවතිච්ච වාතාවරණය සරුවචනාංශගේ බුද්ධ කෘත්‍යය පිළිබඳව වටපිටාවක් අපිට සිහියලවනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ සූත්‍රය මේ වගේ භාවනා කරන අයෙකුට අවශ්‍ය කරන්නා වූ ධර්ම ගැඹුරු ධර්ම කරුණු ක්‍රමයෙන් ගැඹුරු ගැඹීරත්වයටපත් කරමින් සූත්‍රය විකාශය වෙනවා. ඉතින් මේ අර මුලින්ම අතාරාශයටත් එවැගේම නිදාණයටත් නැත්නම් පසුබිමටත් හේතු වෙන ඉතිහාසය හොයලා බැලුවොත් සර්වඥාන්ස වැඩ ඉන කාලේ සූත්‍රය නැත්නම් ওই ධම්මපද වගේ කතා බලනකොට කීප දෙනෙක් මේකලා කියනවා මේ සුද්ධෝදන රජුන්ට අමතරව අවසන් වහන්සේට පුතෙක් වගේ සලකපු. ඒ අතෝ ඒ ධර්ම ගෞරවය නිසාමත් වගේම පෙර ආත්මවල තිබුණු සම්බන්ධතාවයක් නිසා නිතරම සර්වඥාන් සැලකුවේ Tamangeම දරුවෙක් වාගේ. ඒ ලොකු ලේක් අතුකමක් ඉතින් ඒක නිකන් පුරතලයක් වුණාට ඒක සර්වඥාන්සේ අනුග්‍රහ කරලා තියෙනවා. අනුග්‍රහ කරේ ඒ සම්බන්ධතාවය හරහා ධර්මය සංනිවේදනය කරන්නේ. ඉතින් අන්නේ අතින් හිටපු තවත් තමන්ගේ දරුවෝ දරුවෙකුගේ සලකපු දෙපලක් තමයි මේ නකුල මාතා නකුල පිතා කියන්නේ. ඉතින් මේ දෙපළ ඒ ලබන්දියාවෙන් සම්බන්ධ කරගත්ත දරුවචන් වහන්සේ මේ වගේ සූත්‍ර දේශනා කරලා කොහොම හරි ඒ නකුල පිතු කියන්නේ නකුල කියන දරුවගේ තාත්තා කියන එකයි මේකේ අදහස. නකුල මාතා කියලා කියන්නේ එයාගේ අම්මයි කියන එක. මේක අද පවා ලංකාවේ පවතින ක්‍රමයක් කවදාකවත් වැඩි හිටියෙකුට නම කියලා කතා කරන්නේ සංඝයා වහන්සේකට කවදාකවත් නම කියලා කතා කරන්නේ ගමේ නමින් ආමන්ත්‍රණය කරනවා නැත්නම් වැඩිහිටියෙකුට කතා කරනවා නම් එයාගේ දරුවාගේ නම කියලා ආයාලේ අම්මා එයාගේ තාත්තා කියලා තමයි අපි ගමේ පොතේදී කතා කරන්නේ ඒ ගතිය ඇවිල්ලා තියෙන්නේ මේ සූත්‍ර වලින් තමයි. ඒ කියන්නේ ඒ සූත්‍ර තියෙනවා මේ සාහිත්‍ය රසය ඒ නකුල මාතා නකුල පිතා කියන බොහෝම තලතුණ දෙපළක් කිසි කෙනෙක් ඉතින් අර වැඩි හිටිය වශයෙන් නම කියලා කතා කරන්නේ ඒ දෙන්නගේ දරුවගේ තමයි නම තමයි නකුල එසා නකුලගේ තාත්තා නකුලගේ අම්මා කියන නම තමයි සඳහන් කරන්නේ එතකොට මේ සූත්‍රයට මුල් වෙලා තියෙන්නේ නකුල පිටු නැත්නම් නකුලගේ තාත්තා ඉතින් මේ පුද්ගලයා ਸਰවඥාසික අසුර නිසා එවකට හිටපු උපාසක මඬුල්ලේ හොඳටම විපස්සනා භාවනා දන්නා කෙනා වශයෙන් සරුවචන් වහන්සේ ඒක දග්ගපාදයෙන් සංග්‍රහ කරලා තිනවා දැන් කාලේ කියනවනම් උපාදී පිරිනමල තියෙනවා ආ ඒක දක්වා මේ භික්කවේ මම සා මම උපාසකාණං විපස්සකාණං යදිදන් නකුල පිටු මේ නකුල පිටු මහණෙනි මගේ උපාසකයන් අතර වැඩියෙන්ම විපස්සනාට සූර්යයි කියලා නම කරලා ඒ අනුව තමයි සර්වඥ ශාස්ත්‍ර මේ යත්තන්ට අනුග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේ නකුල පිතා, නකුල මාතා නිතරම සර්වඥාගේ දකින්න යනවා. දැකලා මේ මනෝභාවනීය රූපේ දැකලම පුදුමාකාර හිතගත සතුටු කරගන්න. සර්වඥාසිරයෙන් සර්වඥාසිරයට අනුග්‍රහ කරනවා. ඉතින් ගියාම සාරිපුත්‍ර සාංශයත් වන්දනා කරලා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් වන්දනා කරලා ඉතින් අනිත් කින් වැඩගත් ස්වාමීන් වහන්සේත් වන්දනා කරලා එනවා. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දෙපළ දෙපොළ වයසට යන නිසා නිතිපතා ਸਰවඥාසි දැකීමේ දැකීම සඳහා යන්න දෙන්න බැරි වුණා. ඉතින් මේ නාකොල පිටු පාස්ක මහත්තයා හරියට කල්පනා කරගෙන බෙදෙච්ච වෙලා අනේ මම වෙනදනම් ਸਰවඥාසි බලන් යනවා දැන් මේ ඇඟේ තියෙන දුර්ලකම් නිසා වයසයි, ලෙඩයි ආතුරයි ඒ නිසා යආගන්න විදියක් නැහැ කියලා නිතරම අර ගෙදෙට්ලා ඉඳගෙන පොරොත්තු ගත කරන්නේ. අනේ මින්දදී දවසක බොහොම හිත දැඩි කරගෙන හිතනවා මේක ඉnde ඉnde ඉnde පහසු වෙන්නේ නැහැ නිසා මම කොහොම හරි යන්න ඕනයි කියලා සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා කියලා කියනවා ස්වාමීන් වහන්සේ මේ දෙයට බොහෝ ඉnde ඉnde කය ආතුර වෙනවා දෙඩයි වයසයි ආණ්ඩු මට්ටු කරන්න බෑ තිරසව් වහන්සේගේ මේ මනෝභාවනීය රූපයත් සංඝයා වහන්සේට දකින්න කොච්චර කැමති වුණත් මේ කය ඉඩ දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේ මම බොහෝම අමාරුවෙන් ආවේ මට ධර්මයෙන් අනුග්‍රහ කරන්න. එතකොට සර්වඥාන්සේගේ දේශපාලපණි වැඩ ඉන්නේ ඒ කියන්නේ මේ නකුල මාතා නකුල පිතාලගේ ගෙවල් කිට්ටුව ආයිති එතකොට සර්වඥාන්ස කියනවා ඒව මේ සංඝහපති ඒව මේ සංඝහපති ආතුර කායෝ ආතුරෝ හයං කායෝ ගහපතිය ගෘහපතිය නැත්නම් පාසකය ඒක එහෙමමයි ඒක එහෙමමයි මේ කය ආතුර වෙන සුළුයි දැන් ඔබතුමන්ලා ඉන්නේ වයසේ ප්‍රසුදු වයසේ ඒක නිසා මේ මේක අණ්ඩභූතෝ පරියෝනබ්බෝ කියලා නිකන් අතියට විතර සිරියක් වාගේ විතර කට්ටක් වාගේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පාදේ කිපෙනවා පිට කිපෙනවා ශෙම කිපෙනවා ඒ වගේම නිකන් පොළොවට බර වෙලා කියන්නේ මේ දැන් කඩාන වැටෙන්න හදනවා වගේ මේක පවතින්නේ කියලා සර්වචනංශය අර මේ උපාසි මහත්තයාගේ කියන කායික தත්ත්වය එහෙමම අනුමත කරනවා. ඒක ලියලා බුදුචානංශයේ බුද්ධ වචන ප්‍රකාශ කරනවා. යෝපි කහපති ඉමං කායම් පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පටිදානීය කිමඤ්ඤත්‍ර වාලියයි. දැන් මේ උපාසක මහත්තයා වායකයි වාපිත්තෙන් කිපිලා නමුත් බුදුහාමුදුරෝ ඒ උපාසක මාත්‍රිගේ හමුවීම ප්‍රස්තුත කරගෙන කියනවා උපාසකය කවුරු හරි මේ මේ මනුස්සකයක් දරන ගමන් මනුස්සකය පරිහරණය කරන ගමන් එක චිත්තක්ෂණයකට හිතනවා නම් මට ලෙඩක් නැහැ කියලා ආතුරක් මම ආරෝග්‍යයි කියලා ඉතින් උන්නගේ මෝඩකම ඇර වෙන මොකද්ද කියන්නේ ඒ කියන්නේ මුළු ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් නැහැ ආරෝග්‍ය චිත්තක්ෂණය. මේ මුළු ශරීරේ පුරාට තියෙන ලෙඩ ගොඩක්. ඉතින් මේක වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් ඔය ඒ කට්ටිය අපිට පෙන්ලා දෙන්න හදන කතාව කෝක වෙතත් මේ ਸਰවඥාසි දක්වපු ඇති. ඉතින් ඒක නිසා පසු කාලීන ශ්ලෝකකාරයෙක් ශ්ලෝකයක් කියලා තියෙනවා. අහෝ නිර්මාණ කෞශල්‍යං යේන ලෝකං විනිර්මිතං జగత్యస్మిన్ සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්ධේති. ඒක ඇත්තටම මේ සර්වඥන්සේ පහළ වුණාට පස්සේ මේ අදහස සංස්කෘතෙන් ප්‍රකාශ වූ අවස්ථාවක් ඒ ශ්ලෝක කාර්යය අභියෝග කරනවා ලෝකමාපක නිර්මාපක දෙයයන් ආසයට අහෝ නිර්මාණ කෞශල්‍ය ඔබ වහන්සේ ඔබතුමන්ගේ නිර්මාණ කෞශල්‍ය නම් කියලා ඉම කරන්න බැරි තරම් වටිනකමක් තියෙනවා ඒ මොකද මෙච්චර විශාල පෘථිවියක් ලැබුවා. මෙච්චර විශාල සත්ව කොටසක් ලැබුවා. මෙච්චර විශාල මනුස්ස ජනගණනව එක එකක් නිරෝගීව මවා ගන්න බැරි වුණා කියන්නේ. ඒක නිසා කියනවා තමන් නැව්වේ තමන් වගේ මිනිස්සෙක් නම් මව්පියක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. ලෝක නිර්මාණ දෙයියෝ අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. මොකද ඔච්චරම අවනේකේ එක් එක් පරි වුණා ස්වස්ථතාවයේ සහිතව ආරෝග්‍යය මනි. ආරෝග්‍යය මවන්නේ. ඒ නිසා නැවුම් කාර්යයක් ඉන්නවනම් උන්නට හොඳ ප්‍රහාරයක් තමයි මේක මම හිතන්නේ මේ සූත්‍රයෙන් ගත්ත අදහසමයි නිකුත් කරලා තියෙන්නේ මේක අපටත් හොඳ පාඩමක් මොකද අපි <clears throat> තරුණ වයසේනකොට ඉන්නතර සෙල්ලක්කාර වයසේ එහෙම නැත්නම් ක්‍රියාශීලී වයසේනකොට අපිට ලෙඩ්ඩු වෙන්නේ නිකන් කාල කන්නෝ එහෙම නැත්නම් කර්මකාරයෝ එහෙම නැත්නම් මේ හරියට වැඩේ කරගන්න බැරිකම නිසා මේක කුණු කරගෙන ඉන්නවා අපි නම් එහෙම නෑ අපි නම් හැමදාම මේ සෙල්ලකාරකම් කරගෙන ඉන්නවා කියලා තමයි ජීවිතේ තරුණ වයසේදී උගතෙනෙක් හිතන ඒ මුල්ම දශකය ਸਰවඥාන්සේ අවුරුදු 100ක් ගත කරන කෙනෙක්ගේ දශකයේ දස අවුරුදු 100ක් ගත කරන ජීවිතයේ 10ව 10කට කඩලා දශක දශකයේ කියලා දේශනා කරපු බවක් ඔය විශේෂ මාර්ගයේ සඳහන් කරලා තියෙනවා පරණ පන්සල් වල විචිචිත්වං වලත් ඔක ඇඳලා දිනවා පළවෙනිම දශකයේ පෙන්වන්නේ මන්ද දශකය කියලා උඩුකුරුව හොවින දශකය ඊගාට තියෙන්නේ 11 ඉඳලා 20 දක්වා ක්‍රීඩා දශකය ඉතින් ක්‍රීඩා දශකයේදී <clears throat> ලෙඩ රෝග තියෙනවා අඩු රසායනික ශරීරේ බොහොම ශක්තිමත් ඒක නිසා හරිම සෙල්ලක්කාරයි. ඊට පස්සේ තියෙන වර්ණ දශකය වර්ණ දශකේ හැම වෙලාවෙම ඉතින් සෝබනේ ආලවට්ටම් කර කර ඉතින් මේක මේ තමන්ගේ ශරීරයේ ආඩම්බර වෙන වයස ඊට පස්සේ බල දශකයේ ඉතින් බල දශකයට එනකොට මේ ලෙඩ වෙන කට්ටිය දකින්න යන කමකට නෑ ලෙඩ වෙච්ච කට්ටිය පොට වරද්දාගත්ත කට්ටිය කියලා හිතාගෙන තමන් ශක්තිමත් කියන මට්ටමේ හිටියේ ඒ මමත් පැවිදි වෙච්ච ගමන් මම පැවිදි වෙච්ච කායේදී වගේ ඒ දවස්වල නිසන් වනේට එනවා මේ වෛද්‍යවරු කණ්ඩායමක් බෙහෙත් කරන උපකරණ තමයි ඔක්කොම සංඛ්‍යා පරීක්ෂා කරලා බෙහෙත් දීලා යනවා. ඉතින් එදා බෙහෙත් දෙන දවසක් මේ මම පුස්තකාලයට යන්න හදනකොට මේ යන්නෝලේ ලොකු සංඛ්‍යා සක්මන හරහා ඉතින් ලොකු සංඛ්‍යා සක්මන් කළා ඉහාර යනකන් ඉඳලා අතයට යන්නේ සිංහල මම ගියා පුස්තකාලේ. ඊළාපව එනකොට කොහමයි ලොකු සාන්ති මාව දැකලා මම නහුවා මේ මේ නම කියන හැට බෙහෙත් ගන්නට අසවල් දොස්තර මහත්තයා ඇවිල්ලා ඉන්නවා කියන්නේ. ඒක පාට මම ගාර දුන ඔලවන කමන ගියා මට කිසි ලෙඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. කියන ලොකු සාන්ති නිකන් හරියම ඔලොක්කොට හිනහවක් දැම්ම වචනයක්වත් කතා කරේ. මට තේරුණා මොකක් හරි මගේ අතින් වැරදුණයි කියලා මොනවක්වත් කියනවත් මම වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට කියලා කිව්වා විශ්විතියක් නම් උනේ නෑ ස්වාමීන් වහන්සේ මෙහෙමම ලොකු සංකීර්ණ වේදිකින් යන්න කියලා මම හැබැයි කිව්වා මට ලෙඩක් නෑ කියලා. ඉතින් ඒකට නිකන් ඔලොක්කොට වගේ hina වුණා ඉතින්. ඒකට කිව්වා ආයසුතුන් කවුරු හරි චිත්තක්ෂණයට හරි හිතනවා නම් ලෙඩක් නෑ කියලා ඒක උන්දගේ මොඩකම තමයි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඒක තමයි ඔය hinaගෙන් කියලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් මතක තියාගන්න ඕනේ. ආරෝග්‍ය කියන එක ස්වස්ථතාවය කියන එක මොනම තාලකින්වත් ලෝකේ නිර්වචනය කරන්න බෑ. බටහිර වෛද්‍ය විද්‍යාව නම් අපට හිතන්නවත් හම්බ වෙන්නේ. ඒක මොකද ඒක තියෙන්නම ලෙඩකින් හම්බ කරන කණ්ඩ විතරයි. ඒක පුළුවන් තරම් ලෙඩ කරවන්න හදනවා මිසක් ඒකේ ස්වස්ථතේ කියන්නේ ඒ නැත්තම් නිරෝගී භාවයක් ගැන කවදාකවත් නිර්වචනය කරන්න බෑ. කරලත් නැහැ. ආ දේශීය වෛද්‍ය ක්‍රමවල පවා ඒක ඒක කියනවා වාපිච්චෙන් සමනය කිරීම ආදි වශයෙන් කියනවා මිසක් හරියම අමාරුයි ආරෝග්‍යත්වය නැත්නම් නිරෝගීකම කියන එක නැත්නම් කොටින් කරා ස්වස්ථතාව කියන එක නිර්වචනය කරන්න අමාරුයි. හැබැයි හැම කෙනාම උදේ ඉඳලා හැන්ද වෙනකන් ජීවිතේ පුරාවට ස්වස්ථතාවය හොයනවා නම් සර්වඥාගේ යුද්ධෙටම කියනවා ස්වස්ථතාවය කියන එක මේ ලෝකෙට මේ ජීවිතයි එකක්. ඒක නෑ හීනයක් විතරයි අපි නිකන් ගැට ගහ ගැනීමක් විතරයි මේකේ කරන්නේ. ඉතින් මේ නකුලපිට සූත්‍රයේදී සර්වඥාන්සේ කියනවා යෝනිසාවතේ මං කායම් පරිහරන්තෝ මුහුත්තන්ති ආරෝග්‍යම් පටිජානීය පටිජානීය කිමනිනත බාල්‍ය ඒ නිසා අපිට චින්ත ප්‍රගන්න වෙනවා මේ හැම දෙයක්ම දකිනකොටම හැම ආතුර කෙනෙක් දකිනකොටම මේක අපේ ස්වභාවය මේ ඒ කෙනා විතරක් ඉදිරියක් නෙවෙයි මේ අපිට පෙන්වන දෙයක් මේක බුද්ධ වෙන්න ඉස්සල්ලා වුණත් සර්වචනාංශේ ඒ සතර පෙර නිමිති දකින්නකොට ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් දකින්නකොට ඒ දත්ත නිමිත්ත ඉතාමත්ම ගැඹුරට ගියා. ගැඹුරට ගියයි කියලා කියන්නේ එදාම ගිහිගියත් ආරින්න අපිව හතර නිමිත්ත හතර පෙර නිමිති දැන් හතර වතාවට පරිදි දැකලා තිනොත් අපිට මොකක්වත් කියන්නේ අපි කොච්චර ලෙතු දැක්කත් කොච්චර වයසට ගිය කට්ටිය දැක්කත් කොච්චර මන්නේද ගියත් අපිට හිතෙන්නේ මමත් මැරෙයි මමත් ලෙඩ වෙයි කියලා අපි හිතන්නේ ඒගොල්ලන්ට වැරදිලා අපි නම් මැරෙන්නේ අපි නම් ලෙඩ වෙන්නේ නැහැ කියන අදහසක් අර නිත්‍ය සංඥාවෙන් ගත කරනකොට මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් දකින්නේ අසුබ නිමිත්තක් විදියට. වැදගත් ගමනක් යනකොට නොදකිය යුත්තක් විදියට. නැත්නම් දැක්කොත් කාලකන්කමක් විදියට. සර්වඥාන්සේක පෙන්වන්න හදනවා දේව දූතයන් විදිහට මේ ලෝකයේ ගත කරන කෙනෙකුට වර්ණ දශකයේ ක්‍රීඩා දශකයේ බල දශකයේ ගත කරන හෝ අනික කෙනෙකුට පෙන්වලා දීලා කියනවා මේ ලෝක ස්වභාවය පෙන්වීම සඳහා ලෝකයේ තියෙන දේව දූතයෝ එකේකේ ගත යුතු නිමිත්ත ගත්තොත් කොයි වයස කෙනෙකුට වුණත් නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව සුභ සංඥා වෙනකොට අසුභ සංඥාව සුඛ සංඥා වෙනකොට දුක්ඛ සංඥාව ගන්න පුළුවන්. නමුත් ඒක නවීන පන්නේ ජීවන සමාජයක පෙනෙන්න තියන්නේ. ඒක හංගලා තියෙන්නේ. මම එක දවසක් මෙල්බන් වලට මම හිතා. ඒ අර දකුණු පැත්තේ පාර්ලිමේන්තු යනකොට ඒක තියෙන ටෙලිවිෂන් එකක් කැමරාවක් පෙන්ලා ඒ වාහනීයට දෙකෙනෙක් කිව්වා මේ මේ පාලමේ කවුරු හරි වාහනයක් නැත කරොත් වහාම ට්‍රැෆික් ඇවිල්ලා අල්ලනවා මොකද හේතුව මිනිස්සු මේකෙන් ඇවිල්ලා පැනලා මැරෙන නිසා මැරෙනවා වළක්වන්න වාහන නැතකම දෙන්න මිනිස්සු වාහනේ නැතකම අඳගම් පයින්නවා ඉතින් ඊට පස්සේ මේ මම කිව්වා ලංකාවේ දැන් හරියට ශීදීනසා ගැනීම වැඩි ලංකාව පළවෙනි තැනට අවිල්ලයි කියලා වෙනවා ඊට පස්සේ කිව්වා මේ ඕස්ට්‍රේලියාවේ සීදීනසා ගත්තොත් එහෙම නැත්නම් මේ වගේ හදිසි අනතුරක් සිද්ධ වුණොත් ඒවා ප්‍රසිද්ධ කරන්න තහනම්. පෙන්වන්න තහනම් මොකද ඒ එහෙම කරලා දැක්කොත් එහෙම ඒ සීදීනසා ගන්නවා දැක්කොත් දැකපුවා දැක්කට පස්සේ විශාල පිරිසක් ඒක අනුගමනය කරමින් දිගින් දිගට සීදීනසා කරනවා. ඒ වගේම මේ හදිසි අනතුරු මිනිවරු වුණාට ප්‍රසිද්ධ කරන්න තහනම් කියනවා. ඒක හිතමු කවුරු හරි අදහසක් ප්‍රකාශ කරා ඒක ඒක හොඳ මේ සමාජයේ ඒ වගේ ප්‍රධාන නගරවල රාජධානි වල තියෙන හොඳ නීතියක් කියලා. ඉතින් මම කොහොමයි ඒක ඔය සෙල්ලම කුරුද්දෝසන් රජුට කෙරුවා සිද්ධාර්ථ කුමාරයාට පේන්න තිබ්බේ නෑ මිනිහක්. පේන්න තිබ්බේ නෑ ලෙඩෙක්. මොකද කැමති උනේ නෑ මේක නිමිත්තක් කරන්න ගිහිතිය අතාරිනවා. ඒ නිසා මේ දෙයන්නාංශේ මැව්වයි කියන මේ ලෝකේ ඒ දෙදෙක් මහල්ලෙක් මලකඩක් පේන්න තියන්නේ මිෂනාරි විදිහට. ඒගොල්ලෝ ඔක්කොම අයින් කළා නගරයේ පුරංගනාවන්ගේ පුරවැසියන්ගේ ලස්සන දේවල් වලින් පුරවලා තියෙනවා බැලු තල්මට ඒක පුදුමාකාර සිරියාවන්තකමක් තියෙනවා. ලෙඩ්ඩු ටික ඔක්කොම ස්පීකාල වලට ගාල් කරනවා. පොළොනරක් වෙච්ච කට්ටිය දීසන් කොටුට ගාල් කරනවා. වයසට ගියාට පස්සේ වැඩිහිටි නිවාසෙ තියෙනවානේ. ඉවර ගාල් කර නගරේ ඉන්නේ හරියම ලස්සන කට්ටිය තමයි ආවම. ඉතින් ඒගොල්ලෝ කාම භෝගේ එලිකලි වාසය කරනවා. බැලුව බලන්න නම් පේන්නේ අප්පා. දියනාසි මහකු ලෝකේ ඉච්චි ටික වාගේ කිරි ටික වාගේ එන්නේ. නමුත් මේක හරහා දැක්කොත් ඔය ගත කරන හැම එකක්දම එක එකම ගත්තොත් ඇතුලේ එන ගහස්ස දොහොක් පිටිනේක. ගන්ධහර පද්ධතියක් නැහැ. ඒ නිසා මෙව්වයිදී මේ ත්‍රිපිටකේ මේ වගේ ඇත්ත ඇති විදිහට පෙන්නලා ඒකෙන් ගත යුතු ඒ අනිච්ච සංඥාව දුක් සංඥාව සුභ සංඥාව අනත් සංඥාව මතු කරනකොට උගුර දෙනෙක් විශේෂයෙන්ම අර ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ ඉන්න කට්ටිය චෝදනා කරනවා සර්වඥාන්සේගේ සර්වඥාන්සේ නාස්තික වාදයක් දේශනා කරනවා. අසුබ වූ දේවල් කතා කරනවා. නමුත් මේක තමයි ප්‍රකෘති. ඒ නිසා භාවනා කරන අපි මේක සඳහා නිත්‍ය සංඥාවෙන් ගත කරපු අපේ ජීවිතයේ අන්තමට අනිත්‍ය සංඥාව කිට්ටු කරගන්න ඕනේ. සුඛ සංඥාවේ සුභ සංඥාවේ ගත කරන ඒකෙම යෙදිච්ච තත්ත්වගත වෙච්ච අපේ හිත දුක්ඛ සංඥාව, අසුභ සංඥාව මතු කර ගන්න ඕනේ. මේක මම කොහොම හරි පාලනය කරනවා මට පාලනය කළ හැකියි කියලා හිතනවා නම් මේක ආන්තු මට්ටු කරන්න බැරි මේ ජරා ව්‍යාධි මරණ කියන ඒකට කියන්නේ සාංශාරික රෝග කියලා මොන වෛද්‍ය ශාස්ත්‍රයවත් මේකෙන් අබමල් රේණුවක වෙනසක් කරන්න බෑ. ජරා ව්‍යාධි මරණ කියන අපි ගිරාවටපත් වෙන එකක් ව්‍යාධි වෙන එකක් ලෙඩ වෙන එකත් මරණය කියන එකේ මොනම වෙනසක්වත් කරන්න බෑ කියන එක සර්වඥාන්සික ප්‍රකාශන. මේකෙන් අදහස් කරන්නේ අපි බෙහෙත් නොකළ යුතුයි එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය යුතුයි, පිරිසිදු විය යුතුයි, එහෙම නැත්නම් හෙදකම තියාගන්න ඕනේ. නමුත් ඒකෙදී අපි සීමාව දැනගන්න ඕනේ මේක අපි හිතුවට ඒ ලෝකයේ පවතින න්‍යාය ධර්ම එහෙම නැත්නම් චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම, කම්ම නියාම මොන්නම තාලෙන්නත් වෙනසු. ඒ නිසා අපි යද්දි මත ධාරිව හිතියොත් වෙන්නේ මොකද්ද? මේ කයට මොන හරි මැස්සෙක් වැවුවත් කුරුලාවක් ආවත් කෙත් ගහක් සිදුනක් විශාල පෙරලියක්. ඉතින් ඒ නිසා අපි දැනගෙන කටයුතු කරනවා නම් ඒක මොහොතක්වත් උපන්දායට මරණතේ මේ පෙරලිය මිස මේකේ ස්ථාවර නිත්‍ය සුඛ සුභ අවස්ථාවක් නැහැ කියන ඒකට මේ වාක්‍ය විතර සීපත් කරන්න ඕනේ යම් කිසි කෙනෙක් හිතනවා මේ ජීවිතේ එක මොහොතකට හෝ මම නිරෝගී කියලා ඒක ඉතින් බාලකමී මෝඩකමී අකතිරුකමී ලකුණ. එහෙම කියලා සර්වඥාන්ද කියනවා තස්මාදී සිය ගහපති ඒවන් සික්කිතබ්බම් මේ නිසා ගෘහපති දැන් ඔබ සොම්බේ වගේ පේනවා. ඔබ ප්‍රකෘතිය ඔබේ කොයි වයසේ නෙමෙයි තරුණ වයසේ ඔබේ ස්වස්ථතාව කියලා එකක් නැහැ. ඒ නිසා උඹ වගේ කෙනෙක් මෙන්න මෙහෙමයි ඉක්මිය යුත්තේ. ශීලාචාර වියුත්තේ. සංවර වියුත්තේ කියලා ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිෂති. මන්ට මේ ලෙඩ වෙච්ච ආතුර වෙච්ච පීඩාවටපත් චිකයක් තිබුණට අනීමගේ හිත ආතුර නැති හිතක් වේවා කියලා අඹ හික්මෙන්න ඕනේ. මේක තමයි ඉතින් මට මේ උග කාලයකට පස්සේ ආවට පස්සේ කියන්න දෙන්නේ වගේ නැත්නම් සංග්‍රහ කළ යුතු ධර්ම සංග්‍රහ මේකයි කියලා අර නකුල පිටුමාට බුදුන් වහන්සේ ආශිර්වාද කරනවා. කිනෝර වයිසි මේ උපාසනා අතර හරි සතුටයි කාලකට පස්සේ ඇවිල්ලා සර්වචනාංශෙත් එක්ක සර්වචනාංශෙත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගෙන ඉන්නයි මම උත්සාහ කරන්න ඕනේ. නැත්නම් අපි මේකට තමයි මේ විපස්සනා භාවනාව කියලා කියන්නේ. මේ තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. මේක තමයි අපි වුණු කරන්න ඕන කියන එක මෙයා හිතට වදගත්තා. වදන් ඉව සාරිපුත්‍ර සාංශ ගාට ගිහිල්ලා සාරිපුත්‍ර සාංශවත් කියනවා යනකොටම සාරිපුත්‍ර සාංශ කියනවා උපාසක මාත්‍ය අද නම් හොඳට මූණ පිපිලා තියෙනවා සතුටුයි සරුවත්නාංශය බහැදක්ලා දාවේ කියලා. ඒක කියනවා මේ ස්වාමීන් වහන්සේ බොහෝම කාලයකට පස්සේ මම මෙයාද ආවේ. ඒ ඇඟ ඉඳ දෙනවට නෙවෙයි අමුත ආට පස්සේ මෙන්න මෙහෙම සර්වචන්සිකම අපි අල්ලාහ් තල්ලාහ් කියලා සිද්ධ වුණා. එතකොට මට දරුවත්නාංශය මෙන්න මේ උපදේශයක් දුන්නා. ආතුර කායසමේ සතෝ චිත්තං අනාතරම් භවිෂ්‍යති इति එවං හිතේ ගාවතේ දික්කිතබ්බන් කියලා කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගන්න එකයි උපාසක මහත්වෝ කරන්න තියෙන දේ. හික්මීම කියලා කිව්වයි. ඒකෙන් සාර්ථක සාංශයක හොඳයි කියලා අහනවා හොඳයි කියලා. අනු උපාසක මහත්මයා මේම හිතුන් නැද්ද කොහොමද මේ කය ලෙඩ වෙලා තියෙද්දි හිත ලෙඩ නැතුව ජීවත් වෙන්න කියන උපදේශය බුදුහාමුදුරගෙන් ගන්න ඒ වෙලාවේ කල්පනා වෙන්නේ කියලා. ඒකට කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔය වගේ ප්‍රශ්නයක් මට දැන් ගෙදර ගියාට පස්සේ හරි කල්පනා වුණාම නම් මට හිතුණා නම් මම කරන්නේ ඈත ඉඳලා හරි කමන්න ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහන්න කියන්නේ. මොකද මේ උපාසක මාත්‍යා හෝ අර අනාථ පිටික සුත්තුමා වගේ අය ਸਰවඥාන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ මොකද ਸਰවඥාන්සේ වෙහෙස වෙනවා. ඒ සඳහා මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ නැත්නම් කච්චායන ස්වාමීන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ ඒ කෙනෙක් ළඟට අනවශ්‍ය කරා. ඉන්දියා ස්වාමීන් මේ ප්‍රශ්නේ මගේ හිතට ආවනම් මම බොහොම දුරක් ඉඳලා හරි එන්නේ ඔබ වහන්සේ ළඟට ඒ නිසා අනී මට අනුකම්පා කරලා. ඒ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙට ඔබ වහන්සේම උත්තර දෙනවා හොඳයි. යම් ආකාරයකින් අපි කය ලෙඩ වෙයි අනත් අතෝරහට ලෙඩ වෙන කයක් මේක තියෙන්නේ. කයක් කියන කිව්වගේ වේදනා කයක් අපිට තියෙන කියලා. එතනම් කය කියන්නේ අදහස ස්කන්ධයකින් අදහස කන්දක් කියන්නේ. මේක රෝග කන්දක්. බුදුසසුන කියන්නේ රෝග ධර්ම කැදල්ලක්. කුරුල්ලෝ ඒ විතර දාන කාලෙට අහස උඩ ගාහ කත්තක කැදලා බඳලා ඒක ටික කාලයකට ඒ උත්තර මෝරණකම් ඒ කැදල්ල උඩ ලගිනවා. ඒ නිසා මේක රෝග දරන කැදල්ලක්. ශරීරය කියලා කියන්නේ රෝග අල්ලා හිටින කැදල්ලක්. ඉතින් එහෙම කයක් පවතිද්දී කෙනෙක් වෙන්නේ කයමුත් ආතුර වෙනකොට හිතෙමුත් ආතුර වෙලා වැටෙන එකයි. ඉතින් මේ සරුවචනාංශ අපිට දෙන්න හදන මේ පණිවිඩය කයෙන් ආතුර වුණාට හිතෙන් ආතුර නොවීම සඳහා කුමක් කළ යුතුද කියලා බැරි වෙලාවත් ඒ නකුල පිටු උපාසකතුමාට ඇහුවා මතුණා නම් ඒ ශාන්ති මේ ප්‍රශ්න නැගුවා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සුඛාසෝතන කියන ඔබ වහන්සේ මේකට කොහොමද උත්තර දෙන්නේ? කියන අහපු ප්‍රශ්නෙම ආපහු ඒ බබාම බාර දෙනවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා එහෙමනම් උපාසක සාදුකංසුනාත් මානසිකරෝත භාසිස්සාමි. මම මේක මම කියන්න හදන එක බොහෝම සාදරයෙන් අහන්න හොඳට හිතට වඩ ගන්න මම දැන් බණක් කියන්නයි හදා. එහෙම නැත්නම් මම ගැඹුරක් කියන්නයි හදන්නේ කියලා ඒ උපාසක මාත්‍යල ධර්ම ගෞරවය පිළිගනවා. සාදු කංශුමාත මනස්කරෝත භාෂිෂාමි. දෙයට මනකලා අහන්න හිතේ දරා ගන්න මම මේ ගැඹුරක් කියන්න හදන්නේ. ඒකත් ඒ උපාසක මාත්‍ය ඒ සඳහාම හරියට Taman ගොතපු ප්‍රශ්නයක් අහුවා වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙන් දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේම උත්තර දෙන හැටි පිළිබඳව කොහොම කවුරුවෙන් ප්‍රශ්න අහලා දෙන එකෙන් පටන් ඉතින් සූත්‍රය දිගට යනවා කය ආතුර වුණාට හිත ආතුර නොකර ගැනීමේ ක්‍රමයේ පිළිබඳව විස්තර කතාව. ඉතින් ඒක උත්තර දෙනකොට සාරිපුත්‍ර සාංශය උත්තර දෙන්නේ ඉස්සෙල්ලා කියනවා කොහොමද කෙනෙක් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැත්නම් කෙනෙකුගේ කය ලෙඩ වෙනකොට හිත වැටෙන්නේ හිත දුරුවල වෙන්නේ හිත ලෙඩ වෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා ඒ සඳහා කාර්යපුත් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා යම් කිසි අසුතවත් පුතක් ගැනීම ඒ කියන්නේ තාම අධ්‍යානං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදු අරිය ධම්මේ අවිනි ආර්යයන් වහන්සේ නම කවදා දැකලවත් නැහැ ආර්ය ධර්මයක් අහලත් නැහැ ආයි ධර්මයේ හැසිරෙන්න උත්සාහ කළත් නැහැ සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂාණමේ අත්කෝ විදෝ සත්පුරුෂාණමේ අවිනීතෝ ලෝකේ ඉනාව සත්පුරුෂේ වෙන්කොල්ල හඳුනාගන්නත් නැහැ සත්පුරුෂාණමේ දහන්නේත් නැහැ ඒ වගේ මේ ධර්මයේ අනුව හැසිරෙන්න පුංචි උත්සාහයක්වත් කරලා අන්න එවැනි අන්ධ පු탁යනියෙක් මේ කය කය කියන්නේ මේ පංචස්කන්ධේ රූපස්කන්ධයයි ඒ රූපස්කන්ධය ආත්මය වශයෙන් සප්පරා. රූපං අත්තනෝ සමනපස්සති. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තාන. මේ ආත්මයේ රූපවන්ත එකක් මේ මේ මගේ මේ රූපේ ආත්මයේ රූපවන්ත භාවය තමයි කියලා සලකා ගන්න. එහෙනම් අත්තනිමා රූපං. එහෙම නැත්නම් මේ රූපයෙහි ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් රූපස්මිස්මා රූපස්මින් වා අත්තාන කියලා ආත්මය රූපේම ආත්ම කියන්නේ රූපේමයි කියලා මේ විදිහේ උපදේශයක් නොලබපු හිත නොයොදපු උත්සාහයක් නොකරත් තේනවා අනිවාර්යයෙන්ම මේ ක්‍රම හතරෙන් එකකින් මේ රූපය අල්ලපදා ගන්න. ඒක ඒ කියන්නේ රූපය ආත්ම වශයෙන් බාර ගන්නවා ආත්මයෙහි රූපයක් කියනවා කියලා හිතනවා. නැත්නම් රූපයෙහි ආත්මයක් තියෙනවා කියලා හිතා ගන්න නැත්නම් ආත්මය ගැන රූපෙට තමයි කියලා හිතා ගන්න. ඉතින් මෙන්න මේ හිතාගනිත හිතාගත්තට පස්සේ ආත්ම සංඥාව ලෝකේ හඳුන්වා දෙලා තියෙන වෙනස් වෙන්නේ නැති ඒ දිගටම ගමන් කරන ලෝකයේ තියෙන ස්වરૂපයක්. ඒක රූපයත් එක්ක සම්බන්ධ කරගත්තාම අනිවාර්යයෙන්ම හිතනවා මේ රූපය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඒකේ නේවාසිකයා මමයි, විධායකයා මමයි, ඒකේ අයිතිකාරයා මමයි. ඒ නිසා මට ඕන තාට ඉන්න ඕනේ. මම මේක මට ඕන තාට කරනවා. අනේ එවැනි හැඟීමක් ඇති. එවැනි ඔලොමල හැඟීමක් ඇති කෙනෙකුගේ ඒ රූපස්කන්ධය Tamanට ඕනේ හැටියට පිහිටන්නේ නැති වෙනකොට. ඒකට අපි කියනවා විපරිණාමය කියලා. විපරිණාමය වෙනකොටම එයාගේ විපරිණාම ගතිය, පාලනයෙන් තොර වෙන ගතිය ආත්මයට ගන්න අභියෝගයක් වඩපත්. ඒකේකොට හිත සහලවන්න පටන් අර ගන්නවා. ඉති පිටස්සෙන්න පටන් අර ගන්නවා. බීත විස්තාවයටපත් වෙන්න පටන් අර ගන්නවා. අපි මේ ඉතිරයි නිත්‍යයි සුඛයි සුභයි කියන හිතපදී මේ රූපේ විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුගේ මැස්සෙක් වැහුවත් කුරුලාවක් ආවත් කිස් ගහක් තිබුණත් නියපොත්තක් තුවාල වුණත් ඒ පුදුමාකාර බයකට හේතු වෙනවා මොකද අර හිතාන හිටපු චිත්‍ර රූපය ඒක තදබල අභියෝගයක් වෙන නිසා ඒ සදාරිපුත් සංසඳහන් කරනවා මේ විදිහට ආත්මයත් එක්ක රූපේ බන්ධනය කරගන්නේ ඒ පුදුල කවදාකවත් මේ ආත්මය පිළිබඳව යථා හැඟීමක් ඇති ඇති ආර්යයන් වහන්සේනම දැකලවත් නැහැ. ඒ මහරයන් වහන්සේලාගේ බණක් අහලවත් නැහැ. ඒ නිසා අනේ මමත් කවදා හරි මේ රූපය පිළිබඳව රූප කාය පිළිබඳව කායानुපස්සනාව කරන්න ඕන. එහෙම නැත්නම් මේ රූප වශයෙන් පේන මේ පඨවි ආපෝ තේජෝ වශයෙන් මේ ධාතු මනස්කාරය කරන්න ඕන කියලා අර කවදාකවත් හිතිලක් නැහැ. හිතන්න අවස්ථාවක් වෙලක් නැහැ. ආර්යනාජේ නමක් නේද සත්පුරුෂයෙක් දැකලත් නැහැ. සත්පුරුෂ බණක් අහලත් නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරලත් නැහැ. ඒ නිසා එවැනි කෙනා අනිවාර්යයෙන්ම මේ රූපය අර විදිහට ආත්මත්තා සම්බන්ධ කරන කටයුතු නමුත් මේක විස්තර කරලා මෙන්න මේ නිසයි මේ ආතුර කයක් ඇති වෙනකොට ආතුර හිතක් ඇති වෙන්නේ. මේක තමයි ලෝකයේ තියෙන 99.999999999 තරමක් ඉදි ජනකාය. ඒ සියරම දෙනා අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය රක්ෂණයක් අවශ්‍යයි. ඒක සඳහා මෙච්චර වාර්ගික දෙවන්න ඕන ලෙඩ වෙනකොට මේකෙන් බලා ගන්න ඕනේ. ඒ වගේම මේ ශරීරය හොඳ V shape බොඩි එක තියෙන්න ඕනේ. ඒ වගේම පපුව ඉස්සරහට දාගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පෞෂත්වයේ තියෙන්න ඕනේ. ඉතින් මේවා කෑලි නැත්තම් ප්ලාස්ටික් වලින් දාලා හරි කමන්නේ. කුම්බගෙන ගත කරන එකක් තමයි මේ රූපලාවන්‍ය තැන් ස්ථාන වල තියෙන්නේ. ඉතින් එහෙම නැත්තම් මේ නැති බැරි කෙනා තමයි. පුළුවන් එක්කනා පුළුවන් තරම් ඒ මම පාගෙන මේ ආලවට්ටම් කරනවා කියන්නේ මේක තමයි පුරංගනාවන්ගේ පුරවැසියන්ගේ ප්‍රධානම කාරණා වෙලා තියෙන බඩටපත් නැතත් මේ ටික තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අපි සම මට්ටමේ ඒ සමාජ තත්ත්වෙට ඉන්නවා. ඉතින් මේ මෙහෙම ඉන්නකොට ඒවට පොඩ්ඩක් මැසේජ් වැහුවොත් තුනකට වදිනොත් වැස්සට තෙමිලා රූපලාවන්‍ය ජීවිලා ගියොත් එහෙම අලි කරදරයක තමයි දැයි. ඉතින් ඒ වෙනුවට ਸਰවචනාංශය විස්තර කරනවා ආර්යනාංශලා දකලා තියෙනවා නැත්නම් සත්පුරුෂයන් දැකලා තියෙනවා නම් එයත්ෝ මේ වගේ වල්බූත අදහස් හිතේ දිකින් දිකට ඇති නොවීම සඳහා පංචස්කන්ධේ රූපස්කන්ධේ විශේෂයි ඔය මතුපෙද තියෙන දෙල්ල විතරක් බලන්නේ නැතුව ඒක හරහා විනීත බැලීම සඳහා ප්‍රතිපත්තන රූපේ විතරක් කර්මස්ථාන 14ක් විස්තර කරනවා ඒ පළවෙනි කායන පසන කරතට ඒ පළවෙනිම විස්තර කරන්නේ ආනාපාන ඊට පස්සේ ධාතු මනසිකාර ඉරියාපත පබ්බ සම්පජඤ්ඤ පබ්බ ඊට පස්සේ නව සීවතිපය ඊට පස්සේ අසුභ භාවනාව ආදි වශයෙන් මේ සම්පූර්ණ කය ජීවත් වෙද්දිම ඊට වෙන්න තියෙන සිද්ධි ටික ඔක්කොම ගන්න විතර කරා. ඉතින් ඒක හරිම අමාරුයි ආනාපාන සතිය නම් සාමාන්‍ය මධ්‍යස්ථ අරමුණක්. නමුත් ඒ දෙතිස් කුණපේ හෝ ධාතුමනස්කාරය හෝ අසුබ කියන්නේ දසාසුබ හෝ තරුණ ජීවිත ඇති කෙනෙකුට මණ්ඩන ජාතක සෝබනේ කරන මවාපාන වයසේ ඉන්න කෙනෙකුට අඳුන්වා දීම හරීම අපහසුයි. අන්න විදිහක් වෙන්නේම නැහැ. ඒත් හිතන්නේ ඒව කරන්නේ ඉතින් 60 පැනලා හිත බිමයන්වට වාසිය නම් කරගත්තර කමන්නේ අපේ වයසට ඕවා කියන්නෙන්වත් එපා ඒව අවශ්‍යත් නැහැ කියන්නේ. තවත් අත්කුත් හැබැයි ඒකේ තියෙනවා. ඒ මොකද ආරුවත්යන් වහන්සේගේ මේ නෛර්යානික සීසත් ධර්මයේ අර මේ දෙවියන් විසින් නිර්මාණය කරන උත්තම නිර්මාණය මේ මනුස්ස කය අසුභයක් වශයෙන් දැකීම දෙයයන් ආශ්‍රය කරන නිග්‍රහයක් විදිහටයි දේව නිර්මාණවාදී අදහන්නේ. ඒ වගේ මේ කය කපල කොටල බලනවා කියන එක අනිවාර්යම දෙයයන් ආශ්‍රය කරන අභියෝගයක්. ඒක නිසා ඒත් කැමති නෑ නිර්මාණයේ තියෙන අඩුපාඩුකම් පෙන්වන නිර්මාපකයාගේ තියෙන අඩුපාඩුකම් දකිනවා. හරියට. ඒ නිසා ඒක පල්ලි විසින් බාර ගන්න තියෙනවා. ඒකට අත තියන්න එපා. ඒක උනාට පස්සේ කියලා පැත්තකට වෙන්න අපි බලාගන්නවා. ඒ නිසා ඒ ආගම් වලින් කිසිම ඉඩක් දුන්නේ නැහැ මේ ශාරීරිය ඇති හැටි දැකීමට. පින්නුවේම මම අපාලයි. පින්නුවේම සර්වචන්නාංශයට සර්වචන්නාංශයේ මේ සිද්ධාර්ථ කුමාරයාට අර සුද්ධෝදන රජුව කරපු ටික තමයි. සම්මිසු රම්මි සුබ කියලා මාලිගා තුනක් හදලා ඒ ඒ යුතු වලට ඒ ඒ තැන් වල ගත කරන්න හදලා රාජකන්‍යාවන් මාර්ගයෙන් කය සම්භාහණය කරලා උයවලා ඡාම කන ගමන් දෙපැත්තේ ඉන්න පවන්සලමි ජීවිතේ පෙන්ව දුක්පතුන් නැති ලෝකයක්. ඉතින් ඒ දුක්පතුන් නැති ලෝකයේ ආවේ අහම්බකමක් නෙවෙයි මේ නිර්මාණවාදයත් එක්ක එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටියත් එක්ක මේ කරපු නිර්මාණයේ අඩුපාඩුකම් නැහැ කියලා පෙන්වනවා. මේ කරන නිර්මාණයේ උත්කෘෂ්ඨම නිර්මාණය තමයි මනුස්සයා. ඒකේ අඩුපාඩුකම් නැහැ. නමුත් සරුවච්චන් වහන්සේ ඇත්තටම මේ මේ අදහස ඉන්දියානු ආදී ඉන්දිය පසුබිමේ බ්‍රාහ්මණයන් විසින් ඇති කරලා තිබුච්ච ඒ වගේම බ්‍රාහ්මණයන් විසින් කුල ભેදයක් ඇති කරලා කුලවන්තයින් පළවෙනිය වෙලා උත්කෘෂ්ඨ කුලය කියලා හදාගෙන ඉතුරු කුලෝලායට මේව පිළිබඳ හදාරන්න ඉඩ නොතබා සියලු දැනුම සංස්කෘතයට හිර කරලා සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන් බ්‍රාහ්මණයන්ට පමණයි කියලා. ඒ මන්ත්‍ර ඒ ධර්ම වසලේකේ කනට ගියොත් නිකන් හරි බමුණෙක් මාත්‍රවස් වෙනකොට හොරෙන් යවුව කන හාරන්න ඕනේ කියලා කියනවා. අහන්නවත් අයිතිවාසිකමක් නැහැ. ඔක්කොම දැනුමයි අයිතිවාසිකම් කියන්නේ බ්‍රාහ්මණයන් අපේ. නමුත් සර්වඥාන්සේ 15 වෙනි යුගයේ වෙනකොට මේ බමුණන් අතේ තිබුණ ඒ අධිකාරිය ශස්ත්‍රියන් අතර පහ මාරු වෙන යුගයේ. සර්වචන් වහන්සේ වගේ ජෛන නායකතුමා ඒ වගේම ආයුර්වේද පිළිබඳව පහළ වෙච්ච ත්‍රිමූර්ති එක්කනේ කොම් ශාස්ත්‍රීය කුළු. ඇවිල්ලා ඒගොල්ල ශාස්ත්‍රීය කියලා කියන්නේ කඩුවක් අතේ කියන එකයි. කපන જાති විච්ඡේදනය කරන જાති. ඒ නිසා ශාස්ත්‍රීය කුලයේ අය අර බමුණන් වගේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න කැමති නෑ. විරුද්ධ වුණොත් කපුවා. අඩු වුණත් අතේ තියාගෙන ඉන්නේ. ඒ නිසා සරුවත්යන් වහන්සේ අර බමුණු මතයට යට උනේ නෑ. මිනිහක් සෝහන දාලා තිබ්බාම ඒකේ තියෙන ඇතුළ දිහා බලන්ද සරුවත්යන් වහන්සේට බාධාවක් නෑ. ඒක ඔය චෛනාගමෙත් චෛනාගතුම ශස්ත්‍රී වලින් ආපු කෙනෙක්. ඒ කට්ටිය මේක කපල කොටලා පෙන්නුවා. පෙන්නුවාම ඒක අනිවාර්යයෙන් මේ වකට පැවතිච්ච ජනහමත වාදයට කුල ભેදයට මහ විශාල අභියෝගයක් වුණා. නමුත් සර්වඥාන්සේ කියන අනිකුත් ශේෂ්ඨවල කියන තද ස්ථාපිත ගතිය නිසා තහවුරු ගතිය නිසා කඩා දෙන්නන්න බැරි වුණා. ඒක ඉස්සර කියලා කියනවා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ආදි යුගයේ ඉන්දියාවේ මේ ශල්‍ය කර්ම ක්‍රම විදුම් පිළිසුම් ක්‍රම හරියට තිබිලා තියෙනවා. ඒ තිබිච්ච ක්‍රම සියල්ලක්ම දේවදේව මාණ්ඩිත විරුද්ධ නිසා ඒ බ්‍රාහ්මනාගම් පොත්වල ලියලා තියෙනවා එහෙම කවුරු හරි ඇඟට ඉදලා පුච්චලා වෙදකම් කරලා කපල කොටල කරනවා නම් මේක නිර්මාණයට කරන ලද නිග්‍රහයක් නිසා එවැනි වෘත්තියක් කරන අය වසලයන්සේ සලකන්නේ. ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රයට ගොඩනගෙන තියෙනම නේ. එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තිය කරන කෙනෙකුට ලාභ සත්කාර ලැබෙනවට එනිසි කැමතිත් නැහැ. ඒක සම්පූර්ණ කම කඩනවා. සර්වඥයන් තමයි ඉස්ලාම ඔය ජීවකයට රාජකීය වෛද්‍ය සත්‍ය ආරම්භ දීලා ඒ වෛද්‍ය ශාස්ත්‍රයට යම් ප්‍රමාණයක ඉඩ දුන්නේ. ඒ වගේම මේ මනුෂ්‍ය ශරීරය කියන එක නිමිත්තක් කරගෙන ආතුර බව පිළිගන්න කැමතියි. ඒ නිසා ආර්යත්වයට යම් කෙනෙක්පත් වෙනකොට ඒ පුද්ගලයා මේ ශරීරය පිළිබඳව තියෙන ආකල්පේ නැත්නම් රූපස්කන්ධය ඒ කායන පස්සනාවේදී විශාල පෙරලියකට ලක් වෙනවා. දක්වීම තුළින් තමයි මේ ශරීරය කියන්නේ කය කියලා කියන්නේ පොළොවට පස්සෙන එකක්. නමුත් ඒ පොළොවට පස්සෙන එක මත හිත ආතුර කරගන්නා වෙනුවට ඒක අනිත්‍ය දැකීමට දුක දැකීමට අනාත්මය දැකීමට නිදර්ශනයක් කරගෙන හිත ආඩ්‍ය කරගෙන එහෙම නැත්නම් ප්‍රතිශක්ති වඩ아가න වඩ වඩා කුසස්ත්වවලටපත් වීමට මේ කයම පාවිච්චි ඒ නිසා සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා සුතවතු ආර්ය ශාවකෝ ආර්යානන්දස්සාවි යටි ධම්මේ කෝ විදේ ආර්ය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මේ කෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ යම් කිසි කෙනෙක් ඒ වගේ අසුවිරු දැන්නේදී ආර්යයන් වහන්සේලා දැකපු ආර්ය ධර්මයේ අහපු ඒ ධර්මයේ යම් ප්‍රමාණයකට හික්මිච්ච සත්පුරුෂයන් වහන්සේලා දැකපු සත්පුරුෂයන් අසුකලා බණහාපු සත්පුරුෂයන් ධර්මයේ යම් ප්‍රමාණයට හැසිරෙච්ච කෙනා අර කියන රූපං අත්තනෝ සමනුපස්සති රූපේ ආත්මය කියලා ගත්ත ඒ ක්‍රමය වෙනුවට ඒක අනිත් පැත්ත ගැන කල්පනා කරනවා. රූපේ ආත්මය නොවේයි කල්පනා. රූපං න අත්තනෝ සමනුපස්සති. එහෙම නැත්තම් කියනවා මේ මට කියලා අහුවෙච්ච මේ හැම සීමා කරගත්ත කෙස්වලෙන් යට පාතලෙන් උඩ මේ ප්‍රදේශයවත් මට පාලනය කරගන්න බෑ. මම කියන විදිහට හිතින්නේ නැහැ. මේකේ මට අධිකාර ශක්තියක් නැහැ. මේකේ මම නේවාසිකයෙකුත් නෙවෙයි. මේකේ මම අධිකාර ශක්තියකුත් නැහැ කියලා පුළුවන් තරම් ඒ ශරීරයට වෙන ඒ විලෝපන, ලෙඩ රෝග වෙනකොට පුළුවන් තරම් මේක ආත්මේ නොවේ කියලා දැක ගැනීම සඳහා අර ආත්මය කියලා දැක ගැනීමට කරන මෝඩකම වගේම මෙසන පරිශීලනයක් කරනවා. ඒ වගේම ආත්මේ රූපවන්තය හෝ රූපය ආත්මවන්තය හෝ ආත්මයෙහි රූපේ පිටලා කියනවා කියන එක වෙනුවට කායानुපස්සනාවේදී එහෙම නැත්නම් රූප කර්මස්ථානයේදී මේක හොදු පරිශ්‍රණයකට ගන්න නිදර්ශනයක් පමණක් බාරපත් කරගන්න. නැත්නම් තමන්ගෙම කය දිහා අනුන්ගේ එකක් වගේ බලන්න. අනුන්ගේ එකක් වගේ බලන්දම මේ රූපේ කියන්නේ ආත්මයයි කියන එක ඒ ඒ අදහසට අභියෝග කරනවා. ඒ නැත්නම් අපි චිත්තක්ෂණයකටත් කැමති නෑ. මේකෙන් පය අඩියක් පිටිපස්සට අරන අනුංග දෙයක් විදිහට බලන්න. ඒ නිසා මේ කය සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ හොඳම සියල්ලෙන් අංග සම්පූර්ණ වෙච්ච පරිශනාකාරයක් විදිහට. වෙන විදිහට කියනවා නම් අපි ලැබුවා වූ මේ මනස ආත්ම භාවය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශීෂ්ටයක් කරගන්න. එහෙම නැතුව කාමච්ඡන්දේ වඩන්න, අනුට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න, එහෙම නැත්නම් අනුන්ට කැපිපෙනෙන්න, නැත්නම් මේක අනිවාර්යයෙන්ම ආරක්ෂක මමයි, මම මේක සම්පූර්ණ රක්ෂණය කරගෙන ඉන්න ඕන කියන ඒ අදහස් වෙනුවට මේක උත්සාහ කරනවා මේ කය පාවිච්චි කරලා ඒකේ තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මය බලන්න. ඒක නිසා මේ දුක් දෙන කයමයි නැත්නම් කයේ ඇති වෙන දුක්ඛිත ස්වභාවයමයි පාවිච්චි කරන්නේ ඒක පාලනය කරගන්න බෑ කියන සත්‍යයක් තියෙනවා. ඉතින් ඒ නිසා සත්පුරුෂයන් ඇසුරු කරවෝ එහෙම නැත්නම් කල්යාණ මිත්‍යයන් දකපු කල්යාණ මිත්‍ය ධර්මයේ අහපු ඒ පොඩ්ඩක් හරි පරිශන කරන කෙනා මේ ශරීරයේ හැකි තාතුරට පිටලෙල්ල විතරක් නෙවෙයි විනිවිද දක්නාසුළු විපස්සනාට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ විපස්සනා භාවනාවේ පළවෙනි වාදියර. මංගලාවතරණේ සිදු කරන්නේ කය මුල් කරගෙන. ඒක විශාල ගැඹුරක් කියන කතාවක්. ඒ නිසා සත්‍යපට්ඨානදී ඉස්සල්ලාම කායනුපස්සනාවෙන් දැන් පටන් ගන්නවා. ඒකකද මේ කය කියන මේ රූපය මනින්ද කිරන්න පුළුවන් ගැතිය නිසා සාමාන්‍ය සම්මත ලෝකේ ඉන්න කෙනෙකුට ආරම්භයක් ලබා ගන්න පුළුවන්. වේදනා ගත්තොත් සංඥා ගත්තොත් සංස්කාර ගත්තොත් ඒක මේ වර්ණයක්, හැඩයක් එහෙම නැත්නම් ආකාරයක් දක්වන්න බෑ. ඒක හරි අමාරුයි. ඒක සම්බන්ධ කරලා ඉගෙන ගන්න කය පිළිබඳ හැඟීමක් නැති කෙනා. ඒ නිසා කරන්නේ ඉස්සල්ලාම මේ කය අරගෙන මේ කය දිහා ඒ පරතෝ සංකල්පේ අනුන්ගේ එකක් වගේ බලන්න උත්සාහ කරන එක තමයි මේ කය ආතුර වුණත් හිත ආතුර නොවීම සඳහා ඒක හොඳ දෙයක් නෑ ඒ කිරීම සඳහා ගන්න පළවෙනි පියවර. ඒ නිසා කායන පසනාදී මම අර කියපු විදිහට ආනපන සතිය විතරක් නෙවෙයි තවත් ගොඩක් කර්මස්ථාන තියෙනවා. නමුත් අපේ සිංහල සතිපට්ඨාන සූත්‍රයේ ඉසිසල්ලාම ආනපන සතියෙන් තමයි පටන් ගන්නේ. නමුත් ඒකේ සංස්කෘත භාෂාවට දාපු මජ්ක්‍ධිම ආගම දීඝාගම සූත්‍රවල සංසන්දනය කරලා බලනකොට ඒ සතිපට්ඨාන සූත්‍රය සංස්කෘත පද නෙමෙයි කියන සතිපට්ඨාන සූත්‍රය ඉස්සලා පටන් අරගන්නේ කායන ආනාපානෙ නෙවෙයි කියලා සංසන්දනාත්මකව ආධාරපු කට්ටිය වෙන්නේ. නමුත් ඒක පසුකාලීන කරපු සංස්කරණයක්ද එනකන් සරුවචනාංශගේ ඍජු ගැනීමද දන්නේ අපේ සතිපට්ඨානේ පටන් ගන්නෙම ආනාපාන සතිය. නමුත් ඒක එහෙමම වෙවිය යුතු නෑ ඕන පැත්තකින් මේ කාය සම්බන්ධ කරගෙන ඒකට බැහැ ගන්න පුළුවන්. මෙතනදි කියන්න තියෙන කාරණාව තමයි මේ ආනාපාන සතිය එකම කර්මස්ථානයේ මුළු සතිපට්ඨාන සූත්‍රයේම කියන නැත්නම් සර්වචනාංශයේ දේශනා කරපු කර්මස්ථාන අතර එකම කර්මස්ථානේ සමථයටයි විපස්සනාටයි දෙකටම දොර ඇරලා දෙනවා. අනිකුත් ඕනම කර්මස්ථානයක් එක්ක සමථයට පමණයි එක්ක විපස්සනාට පමණයි. නිසා ආනාපාන සති භාවනාව සමුහ භාවනාවකදී බය නැතුව පොදුවේ හඳුල්ලා දෙන්න පුළුවන්. ওই කෙනාටත් ටිකක් දුර යන්න පුළුවන්. හැබැයි යනකොට තමන්ගේ පාරමිතා ශක්තිය හැටියට උපනිෂේ සත්‍යය හැටියට ඊනාපු පින්වල හැටියට සමත පැත්තට විකාශය වෙන්න පුළුවන් විපස්සනා පැත්තට විකාශය වෙන්න පුළුවන් උස ආරම්භයේදී ආනාපාන සතිය දෙනවා ආනාපාන සතියෙන් අපි අදහස් කරන්නේ මේ කය එතකොට මේ ආනාපාන සතිය වැඩිීමේදී එක් කරන්න හදන්නේ අර නකුල පිටු උපාසකතුමාට දීපු උපදේශය ක්‍රියාත්මක කරනවා. කය ලෙඩ වුණාට කය නිකන් පිටර කට්ටක් වගේ තුනී දෙයක් පොළොවට බර වෙච්ච දෙයක් වුණාට ඒ මතින් කය ලෙඩ වෙලෙදි විඳ ගන්න හිත වට ගන්න නැතුව මේක බුදුහාමුදුරුවෝ විසින් මෙහෙමයි කියලා දේශනා කරන ලද දැන් මම මෙතෙක් කල්ලාගයක් ආඩම්බරයක් වශයෙන් කියන හිටපු කයත් දැන් ඒ සතුටපත් වෙනවා නේද කියනකොට වඩ වඩාත් පරිශයට ලක් කරන එකයි මේ ආනාපාන සතියෙන් කෙරේ. ඒ නිසා ආනාපාන සති භාවනාවේදී කය ලෙඩ වුණත් පිටදෙට නොවීමේ ප්‍රයත්න කිරීමේදී අර හඳුනා දෙන අවස්ථාවේදී මම කිව්වා වගේ අපි මෙච්චර කාලයක් මේ කය පරිහරණය කරලා තියෙන්නේ මේ ජීවිතේ හෝ අපි පිළිගන්නවා නම් කවුරුපත්යක් නැත්නම් නැවත ඇතිවීමක් පෙර ජීවිතේ කවින් මෙයම ලාංඡනයක් කරන පදක්කමක් කරගෙන මමයා මමායනය උවා දක්වීමේ උපක්‍රමයක් පිළිගන්න. එහෙම නැත්නම් මේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා නිරතිය යුතුයි කියන පද. එහෙම නැත්නම් මේ රූපං අත්තනෝ සමන ප්‍රශ්නිතේ මේ රූපෙමයි ආත්මය කියලා හිතා ගන්න ක්‍රමය. ඒක නිසා අපිට යම් වෙලාවක රූපං න අත්තනෝ සමන ප්‍රශ්නිතේ කියන එක පරිශන කරන්න වෙනවනම් අපිට අපි අර චින්තන රටාවත් අධ්‍යයන ආඩම්බර ටිකත් රුචි අසුකම් ටිකත් පරිවේෂණ මට්ටමින් පැත්තක තියන්න ඕනේ. හරියට කියනවා නම් මේ ශල්‍ය කර්මයක් සඳහා සෝගිය පිළිල කරනකොට ශල්‍යාගාරයට යන්න ඉස්සෙල්ලා විස බීජ හරණයක් කරන්න ඕනේ. ඒ විස බීජ හරණය කරන්නේ නැතුව ඉව කර කර ඉන්න වෙලාවක් නෙවෙයි ලෙඩට හදිසි වහාම කරන්න ඕනේ කියලා දක්මුකු උනොත් ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ පැවතිය යුතු ඒ ආචාර ධර්ම වල පිහිටි නැත්නම් ශල්‍ය කර්ම නිසා පුදුම වැඩි අමාරු වැඩෙන්න පුළුවන්. ඒක කොච්චර අසාධ්‍ය වුණත් උත්සන්න වුණත් කුස්සියකදී ශල්‍ය කර්ම කරන්නේ. ඒ නිසා මේ මේ ආතුර කයක් තිබුණත් අනාතුර හිතක් ඇති කරගැනීම සඳහා කරනකොට අර උදේ ඊයේ මතක් කළා වගේ අපි ඒ සඳහා ශල්‍යකාරයක් හදාගන්නවා. ඒක තමයි සර්වඥාන්ගේ ශල්‍යකාරය තමයි ආරම්භය. නැත්නම් රුක්ක මූලේ නැත්නම් ශූන්‍යාකාරය. ඉතින් ඒකේ යන්නමත් උගදෙනෙක් කැමති. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ වන රමණීය වූ අරණ්‍ය සීනාසන හරිම රමණීය නමුත් කාමභෝගියා කවදාකවත් ඒක රමණීය කරන්නේ නැහැ. නමුත් වික්ෂේෂී පුද්ගලයාට මේ විශාල විවේකයක් ඒ වගේම ඉස්පාසුවක් දෙනවා. කාමභෝගියා රාජධානියේ අගනුවර පුරය පණ වඩාගෙන ඒක ගැන ආඩම්බර වෙනවා. ඒක තියෙනවා ඒ ඕනේ ඕනේ ඇහැට අවශ්‍ය රූප තියෙනවා, කනට අවශ්‍ය ශබ්ද තියෙනවා, නාසයට අවශ්‍ය ගඳ තියෙනවා, දිවට අවශ්‍ය රස තියෙනවා, කයට අවශ්‍ය নানা ආකාර සුඛභෝගී දේවල් තියෙනවා. හිත ඕන විදිහට පල්මත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ නගරවල තියෙන දක්ෂකම් අනුව තමයි ජාතිය ජීවිත නැද්ද කියලා කියන්නේ. හැබැයි මේ දියුණුකම කියලා කියන්නේ මොකක්ද? ඒ සඳහා ගන්න උපමානය ගත්තොත් ඒක කොහාටද යොමු කරන්න කියලා ගත්තොත් සාධාරණ සැකයක් තියෙනවා. ඒක සුභ සිද්ධිය සඳහාද වෙන්නේ. එහෙම නැත්නම් මේක නිර්මාණය කරපු මිනිසුන්ගේ සාක්කෝ පුරවන උපමානයක් දිගේද මේ මානවය අදගෙන යන්න හදන්නේ. ඒ තරම් මානව මානවය දැන් සම්පූර්ණ මානව සංහතියේ ජනමාධ්‍ය දිගේ ඒ පෙන්වන්න හදන මේ නබංග අංගෝපාංගයන්ගෙන් සහිත මේ නගරයේ තියෙද්දි එහෙම නැත්නම් 99.99ක් අන්ධ භූතව කැලේ කඩාගෙන ඒකට යන්න හදද්දී බුදුජාන් වහන්සේ කියපු මේ අරණ්‍ය වන පන්ත සේනාසන ආදී කරන කෙනෙක් හිටියට ඒ කෙනාට තාමත් පුළුවන් අවශ්‍ය නම් ඒ පරිශීලනය කරන්න. එතෙන්දී එකයි මතක තියාගන්න අපි රැළට වැටුණොත් රැළට අහුවෙයි. ඒ නිසා රැළේ ගත කරන්න ඕන නම් කවදාකවත් හිතන්න එපා රැළට අහු නොවී ඉන්න කියලා. බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ. ඒ නිසා පෞෂත්වයක් තියෙනවා නම් අපිට මේ පරිශීණය කරන්න ඕනේ නම් අපි හිතා ගන්න ඕනේ ගඟ පල්ලෙහාට ගැලුවට ඉහළට ගලන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතින් අසුලසනක් ගහලා එහෙම නැත්නම් හෙප්පු කියලා කියන්න පුළුවන් කනදිගේට ඉහළට පිනන ඉතාමත් සුළු ප්‍රතිශතයක්. ඉතින් අපිට ඕන කරලා තියෙන 99.99 ඡන්ද ලබාගෙන සිනගත් එක පල්ලෙහාට යන්නද? එතෙන් ඡන්ද දිවිච්චාවයි අපි කුසල ඡන්දයක් ඇති කරන කනදිගේ ඉහළට යන්නද කියන එක හැබැයි වෙනසක් තියෙනවා. ඒක කී දෙනෙක්ගේ අපේ හිත වෙලාද නැද්ද කියලා මේ පිළිසිතියා බලවත් කියන්න බෑ. ඒකට හේතුව අද භාවනාවක් මෝස්තරයක් කරලා කොයි දෙයක් කරන ගමන් ඩිප්ලෝමා එකක් ඩිග්‍රියක් ගන්නවා වගේ භාවනාට්‍යයක් කරලා තිබ්බොත් ඒකත් ආඩම්බරයක් වෙනවා. ඒකත් මේ ශෝභනයක් කරගන්න. ඒ නිසා කොයි මිනිහා කොයි දේ කන්න යනවද කියලා කේල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා මේ පිරිසිගේ ඔලු කිරි දිහා බලලා කියන්නේ. ඒකගෙන කරගෙන යනකොට තමයි දන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද යන්නේ කියලා යන කාලෙන් කියන්නේ. ඒ නිසා අපි ඒවා අර මූලික කය පිළිබඳ හැදෑරීමේදී පටන් ගන්නකොටම ඔක්කොම සුද්ධියක් ඇති වෙනවා මේ පටන් ගන්න. නමුත් ජීවිතේ දෙගෙන යනකොට අපිට ඇත්තම ඒ නියම ධර්මයේ අවශ්‍ය නම් ඒක නැවත නැවත සලකා බෑ. අසුචර්චකන් සලකා බෑ. ඖෂධ ලක්ෂණ සලකා බෑ. ඒ සලකා බැලින එක බොහෝ පළල් මට්ටමේ ආචාර ධර්ම මට්ටමේ සිද්ධ වෙනවා. අපි මේ වගේ තැනකදී ඒකට සාපේක්ෂව අර ඔහු ගැඹුරක් සත්‍යයක් සමාධියක් අරගෙන අරමුණකට ඇතුළට කිනා ගැනීමක් කරනවා. මේ දෙක අතර තියෙන්නේ සමතුලිතයක් හොඳ සමතුලිතතාවයක් අවශ්‍යයි. අපි ලෝකයේ සමාජයේ ජීවත් වෙනකොට කොහොමද ඒ වගේම පරිශන භාවනා මධ්‍යස්ථානට ආපහු කොහොමද කියන එක මේ දෙක හඩමාරු කරගන්න පුළුවන්න්නේ හොඳම සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට තමයි. ඒ භාවනාවේදී සමාජයත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න හම්බෙයි කියලා හිතන්න එපා. සමාජයත් එක්ක ගැට ජීවත් වෙනකොට භාවනාව හම්බෙයි කියලා හිතන්නත් එපා. මේ දෙක හම්බුනාට පස්සේ මේ දෙක සමබර කරගන්න බැරි නම් ඉතින් අර මොඩ වඩුවට හම්බෙච්ච ආයුධ වගේ ඒක කපා කොටන්න. ඒ දේ නැති කරගන්න ඒ ඒ වගේ අතුරු මේ භාවනා කරුවත් වෙන්න තියෙන අසුවාන්තර නැති කරගන්න එකම දේ තමයි පුළුවන් තරම් කල්යාණ මිත්‍යාසු ලැබෙමි ඒ Tamange තියෙන தত্ত্ব සාකච්ඡාවට භාජනය කරමින් විවෘත කරගෙන ගියොත් ලොකු සුද්ධියක් වෙයි. කොත්තන ගාන චපලකම පිහින්ගුවොත් කොතනගේ ෂටගතිය ආවොත් කොතන හරි මායාවී ගතිය ආවොත් කොතන හරි වංචනික ගතිය අතිපහ වුණොත් කවුරුවත් රැවටෙන්නේ. తాවකාලිකව නම් රැවටෙනවා වගේ පේනවා මුන් තමන්ම තමයි රැවටෙන්නේ. ඉතින් ඒකට ඉඳ තියාගෙන යන ගමනක් තමයි මේ කායන ප්‍රශ්නාදී කරන්නේ ඒ නිසා අපි ඉස්සලා ඉස්සලා මේ වගේ දවස් කීපයකට සාමාන්‍ය කේතර පොරේ වැඩවලින් සමුගෙන ආරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යගත වීම කරනකොට ඒක ලොකුම ලොකු දානයක් ලොකු කැපකිරීමක්. ඊට පස්සේ කයත් අර විදිහට ඇතිතාක් කය කියන තමයි ආතුර කය ගැන අපි මේ කතා කරන්නේ. කයක් කිව්වහම අරවචනanse පෙන්වන එකේ ඇහැ කන නාසය දිව කය කියන මේ පහ වෙන වෙනම ආයතන කියලා. ඊට අමතරව මන ආයතනය කියලා කියනවා නාම ධර්ම වලට වැටෙනවා. දැන් අපි සාමාන්‍ය gediy පිටින් අරගෙන මමයි කියලා කියන්නේ. නමුත් මේ එක එකක් මේ කය කයනේ අපි ඇහැගමු ඇහැට කිසිම හැඟීමක් නැහැ කනේ අවශ්‍යතාවය නිසා රුචි අරුචිකම් ගැන. ඒකම කනට කිසිම හැඟීමක් නැහැ ඇහි අවශ්‍යතාවයන් ගැන ඕනාසීදී. ඒසයි වා තන්නේ කරම එකිනෙකා පරයාගෙන පාගගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඔක්කොමලා මම ආයනේ වැඩි කරන නිසා ඔක්කොමලා එකතු වෙලා අපේ තාපේ මානකාරකම් වැඩි කරන නිසා ඒ ඔක්කොමලා එකතු වෙලා කාමච්ඡන්දේ වැඩි කරන නිසා අපිට තේරෙන්නේ නැහැ මේ පස්සේ නගරඬුව. පස්සේ නගරඬුව තේරුනොත් අපි කාටද කිරිකවන්නේ කියන එක තේරෙන්නේ. නයින්ඩයි කිරිකවන්නේ කියලා. ඉතින් මේක ගැන කතා කරනකොට ඒ මන් දෙන්න හදන නිදර්ශන එච්චර හොඳ එකක් නෙවෙයි. ඒ නමුත් මේ කිනෝ ඒ ලංකාවේ තියා මේ ඥාන වීර ඥානමෝලි හාමුදුරුවෝ පැවිදි ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ බුන්දල කුටියට වෙලා හිටියේ හොඳ ලස්සන ඒ කියන්නේ ගැඹුරට ආදාරපු කෙනෙක් ඒ ශාන්සියට අන්තිමට ඉතාමත්ම ධර්මෝ බඩේ දවිල්ලක් ඇති වුණා. ඒ නිසා මොන විදිහෙන්වත් බේරෙන්න බෑ. අන්තිම සීදී නසගත්තා. ඒ සීදී නසගන්න ක්‍රියාවලියේදී ඒ ශාංශය පාවිච්චි කිරුවේ පොලිතින් බෑග් එකක් කොටුවට දාන රබර් බෑන්ඩ් එකක් දාලා. දාලා දිගින් දිගටම ඒ කාබන් ඩයොක්සයිඩ් වැඩි කරන්න ඇරලා මැරලා යනවා. හොඳටම දැනගෙන මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේකේ හිටියක මේ මේ වේදන අධික කම නිසා භාවනා කරගන්න බැරි නිසා. ඉතින් මැරෙන්න ඉස්සෙල්ලා දවසේ අවසාන සාර්ථක ප්‍රයත්න කරන්න ඉස්සෙල්ලා දවසේ ඒ ස්වාමීන් වහන්සේට ඔක්සිජන් අඩු වෙනකොට ඇඟ දඟල නැහැටි. ඒකට මරණයකට බය වෙලා දඟල නැහැටි කියනකොට කියනවා දැන් පිට කරන හුස්මයි දැන් ආපහු ගන්න පුළුවන්. කේන්ද්‍රයෙන් ඔක්සිජන් අඩු වෙනකොට ඇඟ ඇතුලේ එක එක ඉන්ද්‍රියන් තියෙන ඔක්සිජන් ටික ගන්න රණ්ඩු කරනවා. එතකන් හිතුවේ නැතිලු මේ කට්ටිය මේ ඔක්කොම සමගියෙන් කරලා යනවා වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් මූලික සැපයීම අඩු වෙනකොට එකිනෙක උරුක්කුවට යන්න පටන් ගන්නවා. හරි ලස්සනට විස්තර කරලා තියෙනවා මම ඒ නිසා බය වෙලා බෑග් එක ගැලෙව්වා. මම ආයෙ හුස්ම ගත්තා. මට ආයෙ පණ ආවා. හැබැයි මම දැන් දන්නවා මට හෙට මැරෙන්න පුළුවන් කියලා. මම අද අද්දරටම ගියා. මං හිත මැරනවා කියලා ලස්සනට ඒක විස්තර කරලා ඒකේ කියලා තියෙනවා මේ ඇහැ කන දිව නාසය කය මේ එකිනෙකාට ප්‍රේමයක් නැහැ. හරියට මේ විෂකෝර සර්පිය පස්තුලිකවා. කන්‍යම් මරණ්‍යම් කියලාගෙන තමයි ඉන්නේ. හැබැයි තුන් දෙනාම එක තුලා තණ්හා මානසිකී වඩන නිසා අපිට වෙන්නේ පොදු සටනට හොඳ බලමුළු පහක් දෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන මේ පස් දෙනාම අරගෙන නැත්නම් මේ විචල්්‍ය සාධක පහක් එකවර හදාරන්න බැරි නිසා උන්වහන්සේ මතක් කරනවා ඇස් එක වහගන්න සද්ද නැත්නම් ගන්නට ගන්ධ රස බලන් දෙපා. කයවත් චේතනාපූර්වක කටයුතු කරන්න එපා ඒක බහක් වගේ තැම්පත් කරලා අන්න ඒක දිහා බලන්න. ඉතින් ඒක අර උපමාවට කියන්නේ මහසිවර ස්වාමීන් වහන්සේට ගාකුගත් ස්වාමීන් වහන්සේ නමක් අත්වරුදු සාමණේර කෙනෙක් පහත් වෙච්ච කෙනෙක් කමඨහන් දෙනකොට ඒ ස්වාමීන් වහන්සේට අභියෝග කරනවා. ඔබ වහන්සේ මගේ දීයා වගේ මේ ප්‍රොෆෙසර් කෙනෙක් මම කියන දේවල් අහන්නෙත් නැහැ. කොහොමද මං කියන දේ අහයි කියලා දන්නේ කියලා. ඉතින් ඒ ශාන්තියට උඟාක් මේ නියතමානීලා පීඩිත වෙලායි කියන අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ මට අනුකම්පා කරලා කියලා දෙන්නේ කියලා. අන්න එහෙම ධර්ම කවුරු පිළිහිටලා ඒ සාමණේරයා අහනවා පොඩි සාමණේර හාමුදුරුවෝ අහනවා ඒ හැට පිළිච්ච බහුසුත ස්වාමීන් වහන්සේගේ හිල්හයක් තියෙන උභහකට කල කලවැද්ද රිංග තලගොඩ රිංග ගත්තාම මස්සද්ද මොකද කරන්නේ කියලා. සුජාත ස්වාමීන් වහන්සේ බෞද්ධ නිසා කියනවා තලගොඩ බයිවිචිකම රිංගන ළඟ තියෙන උභහට ඒක සාමාන්‍ය දඩයක් අර දන්න කතාවක්. තලගොඩි මස හරිම රසයි. ඒ වගේම තලගොඩි මස කියනවා අම තුවාල කරලා තලගොඩි මස් කියලා දැන්දොත් මස එහෙම අල්ලනවා. ඒ කියන්නේ ඒක ඒ තරම්ම රාත්තලක් ආව රාත්තලක් මාසද. එමයයි ඒ දඩයන් ලෝකේ කතා කරන්නේ. ඒක තරගොඩ දැක්කොත් වෙන දඩයක් නැතර කරලා හරි මරනවා. ඉතින් එහෙම තරග හුඹහක් ඇතුළේ ගියාට පස්සේ වැද්ද කරන්නේ හිල් හයක් තියෙන හුඹහක් නම් පහක් වහලා හයවෙනි එකෙන් දුම් ගන්න. එතකොට ඇතුලේ ඉන්න කෙනා තලගොය ඉදිරියට පයින්නේ අර ඇරලා දෙන හොල එහෙමයි. එතකොට වැද්දට අල්ලගන්න තියෙන අවස්ථාව වැඩි. අන්න ඒ වගේ තමයි මේ මේ සාමණේරතුමා කියනවා මේ හාමුදුරන්ට ඉඳගෙන ඉන්නකොට අපේ හඟත් ඉල්ලහත් වෙන උඹක් වගේ තමයි. මේ නිකන් දුම් ගැහුවොත් කලබල කොහෙන් පණිද කියන්නේ. ඒ නිසා ඇස් දෙක වහගන්න, ශබ්ද නැති දැනකට යන්න, ගන්ධ රස උනන්දු කරවන්න එපා, හයත් චේතනාපූර්වක හසුරවන්න එපා. ඒක ලියලා බලහන් ඉන්න කලබල දියක්. ඒක නැත්නම් අපි ආනාපාන දිහා බලන්නේ. එතකොට කාය පොට්ටබ්බ නැත්නම් කාය පස්සද්ධිය. කායේ ඔපේ පමණයි අපි විශේෂණය කරන්නේ. ඇහි ඔපේ බලන්න යන්නේ නැහැ, කනේ ඔපේ බලන්න යන්නේ නැහැ, නාසයේ ඔපේ බලන්න යන්නේ නැහැ, දිගේ ඔපේ බලන්න යන්නේ නැහැ. ඒවා එන්නේ ඉඳ තියෙනවා. මොකද අපේ එල්ලේ එතන නෙවෙයි තියෙන්නේ. අපි මේ පරිශ්‍රණය සඳහා ඒ සියලු විචල්්‍ය සාධකයන් තහවුරු කරනවා. ඒ තහවුරු කරන සුදුසු තැන තමයි ආරම්භය කියන්නේ. දුක්ඛ මූලයේ කියලා කියන්නේ ශුන්‍යagara. අපි එදිනදා ජීවිතයේ කාණිවල් එකට ගිහිල්ලා ඉන්න වෙලාවක ඒක ඇත්ති වෙන්න රූප තියෙනවා ඇත්ති වෙන්න ශබ්ද තියෙනවා নানা ආකාර ගඳ තියෙනවා විවිධ රස තියෙනවා කතුරුන් චිල්ලා තියෙනවා සමනල යානේ තියෙනවා මිරික රවුන්ඩ් ඕනේ සපක් ලබා ගන්න පුළුවන් අන්නේ මේ ඉන්නකොට අපේ හිත කොච්චර ශීඝ්‍රයෙන් එකින් එකට පයින්නවද කියලා කිව්වොත් උදේ යනකොට කෙනෙකුට පෙන්වන්න උපමාවක් නැහැ උපමා මාර්ගියක් පෙන්වන්න බැරි තරම් ශීඝ්‍රයෙන් මේක පයි. ඒකට හරියට පේන්නේ ගිනි අන්ධකාරයක ගිනි පෙනෙල්ලක් කරකවුවොත් ඒක වෙන්නේ චක්‍රාකාරව. ඊකට වලල්ලක් පේනවා. මොකද අපි දන්නවා කවදාකවත් ඒකේ වලල්ලක් නැහැ. ඒකේ තියෙන්නේ අන්ධකාරයේ ගිනි පෙනෙල්ල කරකවන එක විතරයි. නමුත් දවල් වැටුම බැලුවොත් කැරකෙන ගිනි පෙනෙල්ලක් මිසක් චක්‍රයක් වෙන්නේ. ඒ වගේ මේ හිතවිලි මුදා හරපු ඉදරන් ඔක්කොම විවෘත වෙච්ච වෙලාවක ඒක මොනම තාලකින්වත් කරු කරන්නේ. නමුත් අපි මෙතෙන් දෙන්නේ ආ මේක සඳහා ඒක පුළුවන් තරම් විචල්්‍ය සාධක සහවු කරගෙන එක තැනකට පූර්ණ අවධානය යොමු කරලා බලන්න. නමුත් අපි දන්නවා එහෙම අපි ක්‍රම වේද වලින් රූපයෙන් නැති වෙන්න හැදුවට සද්ද නැහින්ද සිටියට එහෙන් රූප පේන්නේ නැත්නම් හිත හෝ රූප දාන බලන්න. මේ සාමූහික භාවනා කරනකොට සමහර අය ශබ්ද කරනවා. කැමති නැති කෙනෙක් ශබ්ද කරනවා. ඒ වගේම යම් යම් ගන්ධ රස. එහෙම නැත්නම් සමහර වෙලාවට වේදනා නිසා හිතලා ආයෙ හිමේ කරන චේතනා එනවා. සචේතනික දේවල් දෙනවා. මොකද ඒව අපි හිතාගන්නේ අතුරු ආන්තරාද. නොවෙනවා නම් හොඳයි කියලා. හරියට මානපාන දිහා බලන්න හිටියොත් ඒ පුද්ගලයා ඒ ආස්වාද ප්‍රසවාස දිහා බලන්න ඕනේ පිට කෙනෙක් බලන්න. හරියට ක්‍රිකට් මැච් එකක ඉමෑතක් වෙනකන් හිටියේ අම්පයර්ස්ලා දෙන්න. ලෙග් අම්පයයි අනිත් මේන් අම්පයයි. ඔතන අම්පයර් කියන මිනිසයා මිනිස්සෙක් නිසා එමස මොන විනිශ්චය දුන්නත් විනිශ්චය පාඩුවෙත් පැත්ත කියනවා නෑ නෑ මෙයාගේ විනිශ්චය පක්ෂග්‍රාහී. පොද මිනිස්සෙක් එච්චාම හියුමන් එරර් කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ නඩු කවදාකවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙ විසඳන්න බැරි වුණා. ඒගොල්ලෝ කියනවා නෑ නෑ මේ මනුස්සයා කොහොමඩක්වත් දීපු තීන්දුව පක්ෂග්‍රාහී. ඒක ඒක නිසා එන්නේ එන්නේ එන්නේ ක්‍රිකට් කීඩාව ලොකු හල්ලිය මාරු වෙන බිස්නස් එකක් වුණාට පස්සේ නඩු ඉවරයක් නෑ. ඒ නිසා ඔය ලංකාවේ ඉන්න කෙනෙක් යෝජනා කරා අපි ඒකට තුන්වෙනි අම්පයර් කෙනෙක් දාමු ටෙලිවිෂන් කැමරාවක් දාමු. ටෙලිවිෂන් කැමරාවක උදේ ඉඳලා හන්ද වෙනකන් නැත්නම් ගේම් එක යනකම්ම සම්පූර්ණ පරීක්ෂා කරනවා. කවුරු හරි විනිශ්චයක් කරලා අම්පයර් විනිශ්චය කරන්න බැරි නම් හරියට ඒ විද්‍ය ටීවී කැමරාවකින් අරුවට බරුවට පස්සේ ඒකේ හියුමන් එරර් එක නැහැ. ඉතින් ඒකත් එක්ක රණ්ඩු ගන්න. ඕ අම්පයරට බලද්දී හෝම් ටීම් එකකට බලද්දී විසිටින් ටීම් එකකට බලද්දී වැඩපස්සේ විනිශ්චය. ඒ මොකද ඒක හුදු යන්ත්‍රයක් විතරයි. ඒකේ නෑ අහවල් පැත්තේ දිනන්න ඕන කියන කතියක්. මෙන්න මේ සතියේ තියෙන ඕනෝ ලක්ෂණය. සත්‍ය කිසියම් පක්ෂග්‍රාහීකමක් නැහැ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා choiceless awareness කියලා. ආනාපානි ආස්වාදේ විතරක් වෙනවත් ප්‍රස්වාසයේ විතරක් වෙනවත් දෙකම ප්‍රසිද්ධව වෙනවත් දෙකම තුනී වුණත් මොන දේ වුණා ඔක්කොත් හිත කල්පනා කරගන්න. ඒ ඇති හැටිනේ. ඒ ආනාපාන පේන ටික වෙලාවක් ගියත් කමන්නේ. ඉඳගෙන ඉන්නේ කියව විතරයි කියන්නේ ඒත් කමක්. මේ මීට ගිහිල්ලා පේන්න පටන් ගන්නවා ඒත් කමක්. එනකම් පිනිච්ච එක නැති වෙගෙන යනවා ඒත් කමක් නැහැ. ඒ අපේ සතිය විනිශ්චයකාරී නෙවෙයි. ඒක හුදු ටෙලිවිෂන් කැමරාවක් විතරයි. ඉතින් මෙතෙන් යන්න බෑ මොකද අපි සතිය තිබුණත් මෙතෙක් කල් පාවිච්චි කරලා තිබුණේ අපේ වාසිය. දැන් එයා පොදු විනිශ්චයකාරයෙක් වඩපත් කරන නිසා උස්මට යන්න අරලා ක්‍රිකට් ගේම් එකට යන්න අරලා සතිය අතවලා ටීවී කැමරාවක දාලා අපිට හැම දෙන්නේ ඒක තනිකර රෙකෝඩ් වෙන්න හදන නිසා. අපිට මේ භාවනාව වරදින්නේ ඔබ විනිශ්චය කරන්න යනකොට. විනිශ්චය කරන හැම වෙලාවෙදීම මතක තියාගන්න මේ හිත පක්ෂග්‍රාහී මේක තමයි ෂටගති කියන්නේ මායාවී ගති කියන්නේ වංචනික ගති කියන්නේ. ඒක ඇත්තටම අපි පෝෂණය කරලා හදපු ගන්න නෙමෙයි. ඒකේ සම්මාන්තර ගතිය. ඒසම් පුළුවන් තරම් බලන්න ඕන හුස්ම ගන්නකොට අනුන්ගේ දෙයක් වා. අන්නේ බලන ඉන්නකොට ඒ බලන බැල්ම එහෙම නැත්නම් ඒ නිරීක්ෂණය පුළුවන්තරම් ආර්ය පරිශීලනය කිරීම සඳහා තමන් දකින්න තොරතුරු ඒ විදිහටම තව කෙනෙකුට වාර්තා කිරීමෙන් තමන් එතන එතන බර නිදහස් කිරීමක් කරනවා ඒ නැත්නම් අපි PhD එකට රිසර්ච් එකක් කරනවා අපි එනේන තොරතුරු සුපහිතට වාසක් වාර්තා කරනවා ඒකට එයා ශේෂ්ත්‍රයට යන්නේ නැතුව මේ තොරතුරු දිහා බලලා එයාට දැනගන්න පුළුවන් මේ මොකද ඇත්තටම ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ තොරතුරු එකතු කරන්නේ නැත්නම් මේ තොරතුරු විද්‍යානුකූලව නිරීක්ෂණය කරනවද නැත්නම් පූර්ව නිගමන නිසා මෙයාගේ පරිශ්‍රණයේ අන්තභාග වෙනවා ඒක හරියට කොණ්ඩේ පීරලා මූණ හැඩ වැඩ කරලා කණ්ණාඩියකින් බලනවා අපි කොච්චර ඒක අපි දක්ෂකමද කරත් අපිට ලස්සන වෙන්න ඕනේ වුණත් අපි කණ්ණාඩිය කියන්නේ ඒක බුදුන් පාවිච්චි කරන්නේ ප්‍රතිවේක්ෂණේ නොවුනොත් අපිට ෂුවර් නෑ මේ කරගත්ත රූපලාවන්‍ය ලක්ෂණ. ඒක නිසා තමයි අපි කර්මස්ථානාචාරවලදී තියාගන්නේ Taman දකින්න දේ ඇත්තම තමයි ඒක ආයේ මායාකාරී ගතියක් නැති වෙන්න පුළුවන්. නමුත් වාර්තාගත කරන වෙලාවේදී මේ දෙක කන්නඩිකින් මොන බැලුවා වගේ අහුවෙනවා. ආ මේව බලනකොට මේ ආශාව ප්‍රසාර දෙක බැලුවයි කියලා මොනම අලුත් දෙයක්වත් ලැබෙන්නේ නැහැ. අපි නිරීක්ෂණය පක්ෂග්‍රාහී නැතුව කිරීමේ පරිශ්‍රණයක් විතරයි කරන්නේ. එහෙම නැත්නම් සතිය වඩා ගන්න ආනාපානෙ ළඟදීම කරගන්න. හැබැයි සර්වඥාන්සේ ආනාපානෙ තෝරනකොට ඒක තෝරලා දීලා තියෙන්නේ ඒක ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යන ක්‍රමයක. මම ඇින්ද තැන ඉඳලා මම නැති වෙන තැනට. පක්ෂග්‍රාහී තැන ඉඳලා උපේක්ෂාව යන තැනට. ඒකේ මේ ඇඳලා තියෙන සිත්ීමේ හැටි. අපි ඒ නිසා කරන්න තියෙන ආසව ප්‍රසවාස දිහා බලනකොට මේක මම කියලා බලනවත් නරකයි. මේක මගේ කියලා බලනවත් නරකයි. මේක මගේ ආත්මය කියලා බලනවත් නරකයි. ආනපනේ උදු පරිශන මට්ටමකින් කෙරේ. හැබැයි ඇත්තටම මේ රූපං අත්තනිව රූපං අත්තනි අත්තනෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්නිවා රූපං රූපත්තිවා අත්තානං කියන කාරණාව කෙලින්ම මේ ආනාපානේ බලනකොට දැක්විය යුතු ආකල්පයකටත් වඩා ඉතාමත්ම විචිත්‍රව පේනවා යම් වෙලාවක ආනාපානේ හොඳට සංසිඳව ගන්න පුළුවන් තරම් දක්ෂ වුණා. එහෙම නැත්නම් කියනවා නම් ගොරෝසු රූප ධර්ම හොඳට මේචල් කරගෙන ආම්බාම් කරගෙන ආනාපානෙම හොඳට හිත පාත්‍රන ගමනට සංසිධීකන යන්න පටන් ගත්තොත් මේ සංසිඳනකොට අර රූප බලමින්, ශබ්දාමින්, ගන්ධ බලමින්, රස බලමින්, පහස විඳින්මින් නන්නත්තර වෙච්ච හිත දැන් ඒ කාර්මනා දිගේ ඇතුළට නැමෙනවා කියලා කියන්නේ සම්පූර්ණ කවදාකවත් නොගිය පෙතක් ගියේ මාවතත් දිගේ ඇතුළට යනවා. එතකොට ඇහි උපන්දාසිත බුතිය ගත්තත් බලබල හිටපු රූප වර්ගයක් තියෙනවා. බුතිය වෙනකොට හීන දකින්න. ඇසරෙනකොට අපි මොනවා හරි බලබල තමයි ඉන්නේ. කොටිම කියනවනම් ඇහ තමයි වැඩියෙන්ම සක්‍රීය දේ, යොදුළු දේ නැත්නම් කියනවනම් වැඩියෙන්ම කෙලස් උපදවන දේ. ඒක නිසා අපි ඇහැට පිටින් එන වර්ණ රූප ආරම්භන කියලා කියන්නේ නතර කරාට ඇහැ කියන ආයතනේ වහලා චක්කාය යතනේ වැහිලා නැහැ. ඒ නිසා ඇහැට බෑ එකවරම වැඩන ප්‍රකාර. කනට ශබ්ද නැත්නකට ගියාට සෝතායතනේ වහලා නැහැ. ඒ වගේම නාසයට ගන්ධ සුවඳ නැති වුණාට ගන්ධායතනේ වැඩේ. ජීවායතනේ වැඩේ. කායතනෙන් අපිට ආනපානෙ කියලා හරි ගන්න පුළුවන්. ඒක තමයි ආනාපාන දිගේ ඇතුළට යනකොට යනකොට යනකොට මේ ඇහැ කියනවා එක්ක මට මොනවද පෙන්නපන් ඔන්න නැත්තම් මම හදාගෙන බලනවා. ඉතින් ඇහැට විවිධාකාර මේ චිත්ත රූප මනෝ රූප නැවෙන්න පටන් ගන්නවා. රාණපන්ති හොඳට බහගෙන බහගෙන යනකොට ඔන්න සමහර කට්ටියට මේ හොඳ අපි කියනවා නම් මේ ශද්ධාවන්ත කට්ටියට මන බණ හොඳට යනකොට මට බුදු පිළිමයක් පෙනෙනවා. මට ජේතවනාරාම පෙනෙනවා. මට රුවන්වැලි සෑය පෙන්නවා, පොඩි පෙන්නවා, බෙර ගහනවා පෙන්නවා කිව්වම ආ හිතන දැන් නම් නිවනට කිට්ටු කරගෙන තමයි දැන් එන්නේ කියලා. අර අපේ ලංකාවේ ඉන්න එක්කෙනෙක් කියනවා එහෙම දැක්කම බුදුහාමරගේ කමටහනකොත් ගන්නදී කියලා. අනේ අන්නැති එක විතරයි කියන්නේ. සත්‍යයක් අහුනොත් කියනවා ආ මේ මැරිච්ච අම්මා තමයි ඇවිල්ලා මේ කියන්නේ ඒ නැත්තම් දේව භාෂාවෙන් තමයි මේ කාරණා කියන්නේ අනේ මට ඒ වෙලාව පොඩ්ඩක් ලියා ගන්න බැරි වුණා මේ වචන වචනේ තිබුණා හරි වටින දෙයක් හම්බුනායි කියලා අර දෙන ඇහෙන ශබ්ද තේරම උතුණක් කරන පළවන්නා කලාතුරකින් සමහරෙකුට ඒගේ හිත සංසිඳනකොට විවිධාකාර ගඳ වදින පටන් ගන්නවා හොඳ මේවත් නෙවෙයි නරක මේවත් නෙවෙයි විවිධ දේ සමහරෙකුට දිව උද්දීපනය වෙනවා කෙලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සමහර රස දැනෙන්න පටන් ගන්නවා. කයටත් මේ කය පහ වෙන්න වගේ එහෙම නැත්නම් මේ ගුළු වෙලා හිටව මීමැසි පොදියක් විසිරී යනවා වගේ කය විසිරී යනවා වගේ එහෙම නැත්නම් හැමතැනම කුපුරු ගන්නවා වගේ එහෙම නැත්නම් සම්බහණය කරනවා වගේ අර ආනාපානෙටම සතිය සමාධිය හේතු වෙනකොට මෙව බහුරූපෝලම් පාන්න හදනවා මේක ඇත්තටම හොඳ ලකුණක් හතරම හොඳයි කියලා කියන්නේ අර ඒවට සංඥා නැති වෙනකොට ඒවා සංඥා හදාගන්න බලනවා. නමුත් මේ රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවාරෝපං රූපස්මින් වාත්තානං කියලා කියන එක මෙන්න මේ දකින භාවනා දකින රූප මෙවුවා සුභ වශයෙන් අසුභ වශයෙන් වෙච්ච දේ හොඳයි හරි නරකයි වශයෙන් බලන්න ගියොත් අනේ එතන තමයි මේ බණපදේ ගොඩක් ප්‍රසිද්ධ අන්නේව එකක්වත් මොනම විදියකින්වත් තෝරන්න බේරන්න යන්න එපා කියන එකයි කියන්නේ. නැත්තම් ඒ දකින්න හැම මනෝචිත්ත රූපයක්ම හිතට ඇහෙන සද්දයක්ම ගඳක්ම රසක්ම පහසක්ම ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කිව්වොත් පමණක් අර සංසිඳන ආනාපානදී ඉදිරියට යන්න. නැත්තම් මේ සෑම දෙයකින්ම අපි විවිධාංගීකරණය වෙන්නේ. කඹේ ඇවිදින මනුස්සයා වටපිට බලන්න ගිහලා කඹෙන් ඇදගෙන වැටෙනවා. ඉතින් ඒක නිසා සත්පුරුෂයන් අසුරු කරපු කෙනෙක් ආර්යනාථය අසුරු කරපු කෙනෙක් ඒ ධර්මයේ අහපු කෙනෙක් ඒ සඳහා ප්‍රයත්න කරපු කෙනෙක් මේ භාවනා කරනකොට පේන ඇහෙන ගන්ධ රස පහක පිළිබඳව වැඩි ව්‍යාපාර කරන්න යන්නේ. ඒගොල්ල කෙටියෙන්ම මතක තියාගන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මේ පේන දේවල් වල මට සුබ පණිවිඩ ඇති අසුබ පණිවිඩ ඇති එතන මොකද්ද මේ වෙන්නේ කියලා කල්පනා කරන්නෙම මේ රූපය ආත්මයක් කියන රූපයේ ආත්මට ආත්මේ රූපවන්තයි කියලා නැත්නම් රූපේ ආත්මවන්තයි කියලා නැත්නම් ආත්මේ රූපේ කියනවා කියන මායාව තමයි ඉතින් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මේ පේන්නේ Tamangeම ඇතුළේ තියෙන දේ කියලා. උගව දෙනෙක් හිතනවා නෑ නෑ මේක නම් මොකක් හරි මේ පණිවිඩයක් නිමිත්තක් ගන්න තියෙනවා. ඔය චින්තුතහගමේ ඒ කතාව ගැන ඔප්පු කරන්න ගියාම පොඩි උපමා කතාවක් කියනවා. ඒ මේ ආරණ්‍යක උඩ, කැලේ උඩ හිටු හොඳ ඒ සෙන් භාවනා මාස්ටර් කෙනෙක් ඉඳලා වැඩි පිළිසත් එක්ක ඇසුරු නැතුව ගොඩාක් විවේකීව ගත කරනවා. ඉතින් මිනිස්සෙක් ගමේ ඉන්න ගමන් ඒ මනුස්සයා දැක්කලු ඒ මනුස්සට හීනෙන් ප්‍රශ්නයක් ඇහෙනවා. ඒකටම හීනෙන් උත්තර දෙනවලු උදේ බලනකොට හරියටම හරි උත්තරෙලු දීලා තියෙනවා. මේ බලුවම් භාවනා කරලත් නැහැ. කොහොමද මට මේ අභිඥා ශක්තිය පහළලා තියෙන ප්‍රශ්නයක් මතුවෙන උත්තරේ හරියට එනවා. ඉතින් මෙයා හොයලා අහලා අහලා අහලා හැම කෙනෙක්ම ඇහුවලු එක එක කරන එක එක උත්තර දෙනවා මෙයාට ඒක ප්‍රශ්න විශ්වාසයි. පස්සේ අන්තිමට මාස්ටර්කාඩ් ගියා. මේ මාස්ටර්කාඩ් කිව්වම මම මේ භාවනා කරපො මේ සදාචාර සම්පන්න ඉන්නේ කරපු පුද්ගලෙක් නෙවෙයි. නමුත් මේ පුදුම හිතියක් වෙන්න පටන් අර ගන්නවා. ඊනිදි මගේ ප්‍රශ්නයක් ඇහෙනවා. ඒ ප්‍රශ්නට දෙන උත්තරේ මම කවදාකවත් හිතුව නැති එකක්. සම්පූර්ණ හරි උත්තරයක් දෙන්නේ කියලා. මාස්ටර් කර්මයක් කියනවනේ එනම් මම ඔබට එකක් කියන්නම්. උඹට බුද්ධියන්ට යනකොට අඩුවට අත දාලා මිනිහට මිටක් අරගෙන ඔය පීර්ෂයක් කර දෙලා බුදිය ගන්න. ඊනෙදිමට අවස්ථාවක් ආවොත් අහපන් මුංගට කියක් කියනවා. ඉතින් මනුස්සයෙක් වෙන අයියෝ මේක සිම්පල් වෙන්න දෙවිලි අර වැඩේ කළා කියලා බුදිය ගන්නවා. ඊනිදි අවස්ථාවම අහනවා මේ මුංගට කියක් කියනවා. දැන් ඉතින් ආයෙ ගිහින් report කරන මාස්ටර්ට මේ ඊයේ හීනේ අප්සෙට් වෙනවා. ඒ මාස්ටර් කියනවා ඔබ අහන ප්‍රශ්නේ තුලේ උත්තරේ තුලේ ඔබ ගණන් කරන්නේ දුව මුන්නට දාපු නිසා ඔබ උත්තර ගන්න සුකුතිය ගත්ත නිසා එදාට බෑ. ඒ දකින්න තේරුම් ඔබ හිත ඇතුලේ තියෙන කාර්යෝ ටික තමයි. මේක තමයි අපි සංසාරයෙන් සංසාරට ගෙනියන්නේ. ඔබ තෝරන්න බේරන්න ගියොත් වෙන්නේ ඒවට පණිනවා. ඒවට ආත්මයක් වෙනවා. ඒ නිසා භාවනා කරන යනකොට විෂදිය යුත්තේ විෂද වශයෙන් බැලිය යුත්තේ විෂිතර වශයෙන් බැලිය යුත්තේ හැකිතාක් දුරට මූල කර්මස්ථානේ පමණයි. මූල කර්මස්ථානයෙන් බාහිර දේවල් එන එක වළක්වන්න බෑ. ආවට ඒව ගැන ව්‍යාපෘත වුණොත් උනන්දු වුණොත් ඒ කාරණා රාශිය සිද්ධ වෙනවා කුණු කන්දලයක හරය හොයන්න පටන් අර ගන්නවා මූල කර්මස්ථානයේ කොම් වෙනවා සතිය නන්නතර වෙනවා සමාධිය නැති වෙනවා මේක වෙන්නේ ආර්යනාසල දකවනදී සත්පුරුෂයන් දකවනදී නිවන ප්‍රාර්ථනා කරන තුරු මැජික් සඳහා භාවනා කරන අයද මේ භාවනා කළ নানা ආකාර විදිහේ මේ ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන අයට ඔය මොන ලනුවක් දුන්නා කරනවා. ඒ නිසා භාවනා කරනකොට උදේට මතක තියාගන්න ඕන අපේ ඉල්ලේ නිතරම පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් මෙච්චර මේ නාදා පිටසක් අතහැරලා දාලා ඉන්න වස්තු පිටසක් අතහැරලා දාලා ඉන්න මෙතන ආවේ තවත් මැජික් එකක් කරන්නද? එහෙනම් තවත් මායාවකට යට වෙන්නේ නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න. අපිට ඇත්ත ඇත්ත ඇටියෙන් දකින්න යන්න ඕන වුණාට ඇත්ත ඇත්ත ඇටියම හිත තාම පෙන්වන්නේ නැහැ. ඔය පෙන්වනකොට කොච්චර දුරට මනෝමූලමයේද කොච්චර ප්‍රත්‍යක්ෂයේද කියලා දැනගන්න එකට බුදුහාමුදුර අපිට උදව් කරන්නේ නැහැ. ඒ උනේ හිතලුවට නැත්නම් ඇත්තමද? හරියම. අපි ලෝකයේදී සාමාන්‍යයෙන් යමක් දැක්කනම් ඉතින් ඇත්තද කියලා බලන්න පොඩ්ඩක් අත ගාලා බලනවා. එතකොට බැල්මයි අත ගෑමයි දෙකම ආපුවාම අපිට හිතා ගන්න පුළුවන් මේක ඇත්තයි කියලා. ඒක මොකද හීනේදී අපි ඇත්ත වශයෙන්ම දකිනවා. ඒ හීනෙන් දකින්න දේවල් අත ගන්න බෑ. අන්ධකාරදී මං අත ගාවට අපිට ඒක දකින්නකන් ෂුවර්. ඒ නිසා අපි යමක් තහවුරු කරනකොට එක ඉන්ද්‍රියංගේ විතරක් චෙක් කරන්නේ නැහැ ඒක ක්‍රොස් චෙක් කරනවා. කරලා තමයි ප්‍රත්‍යක්ෂ දේ ඒක දහස්වර කරලා තමයි අල්ලගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරනකොට සර්වඥාන්සේ සඳහන් කළ තියෙන මේන දේවල් පුළුවන් තරම් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කිව්වොත් හරි පාට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තම අවශ්‍ය දෙයක් නැවත නැතේ. උත් එන්නකොටම මේන දේවල් වෙන කලබල වෙලා, චකිත වෙලා, ව්‍යාවෘත වෙන්න පටන් අරගත්තොත් අපි මේ ලාමක දේවල් දිගේ යනවා සාරය අපහැරයි. ඒ නිසා භාවනා කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාසයේ හා සම්බන්ධ ඒ ඇතුලේ තියෙන අස්පනා අපිට දැකිය හැකි කොටස් ටික දකින්න විදිහ මේකත් වාර්තා කරනවා. මේ යනකොට තමයි මේ මේ විදිහ ශබ්ද ඇහෙනවා, ගඳ වදිනවා, රස දැනෙනවා, පහස ලැබෙනවා කියන එකත් වාර්තා කරනවා. නමුත් ඒකේ හරය හොයන්න යන්න එපා. හොයන්න ගියාට ගුරු වෙයි කවදාකවත් ඒ පැත්තට ධෛර්යමත් කරවන. කරවනවා නම් ඔන්න ගුරුවරෙක් නෙවෙයි. මෙතනදී උන්තර දැනගන්න පුළුවන් සරුවචනාංශගේ නෛර්යානික ධර්මයේ නැත්නම් විපස්සනා ක්‍රමයක් මේ ලෝකේ අනිත්‍යන මේ බහුරූපෝලං වල ඇති. මොන මොනවා හරි මේ සරුව පිටතර දේවල්, රෝල් ගෝල් දේවල් හදලා යෝගාවචරය සන්තෝෂ කරන්න හැදුවට ඒක අන්තිමට හීනයක් වගේ පමණයි. ඉනිගුවක් දක්වා වගේ පමණයි. ඒ නිසා මෙතනදී රූපය ආත්මේ නෙවෙයි, රූපේ ආත්මේ රූපවන්ත නෙවෙයි, රූපේ ආත්මවන්ත නෙවෙයි, රූපයේ ආත්මේ නෑ කියලා දැනගන්නේ විශේෂයෙන්ම මූල කර්මස්ථානයේ සතිය පවත්වාගෙන යනකොට මේ විදිහට පේන බාහිර බොහෝ දේවල්. ඒ ඒ ඉන්ද්‍රියන් විසින් මවන ලද විඤ්ඤාතිද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා දැනගන්න එක යෝගාවචරයට තමන් වශයෙන් විශේෂ කරලා දැනගන්න බැරි නම් කවදාකවත් දෙවන්නේක් නැහැ ඒක සුද්ධ කරලා දෙන්නේ. දැන් අපි දන්නේ මානසික රෝග ගත්තොත් මානසික රෝගවල වෙන්නේ අන්නේ මතුවෙන දේවල් අදහන්න තමයි. මේක යමක් අදහසක් තියෙනවා ගැඹුරක් තියෙනවා මොකක් හරි මේ කවුරුද කතා කරනවා කියලා. ඉතින් ඒක පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම මේ මනස දිවිලි චරිතයකට යනවා ෂිසොෆෙනික් කියයි එහෙම නැත්නම් බයිපෝලයයි කොහෙන් හරි දෙකම වෙනවා. එනිසා දන්න ප්‍රත්‍යක්ෂය මොකද්ද? හිතලෝ කියන්නේ මොකක්ද? ඉතින් මේකට බුදුහාමුදුරුවෝ සාක්ෂි ගන්න යනවා. බුදුරජාණන්සේ කවදාකවත් ඕකට අප වෙන්නේ නැහැ. සාක්ෂි වෙන්නේ නැහැ. මම මට කරන්න දෙයක් නැහැ. ඒකට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂය මොකද්ද? හිතට එන මායාව. එහෙම නැත්නම් හිත මවාපාන දේ මොනවද කියලා. ප්‍රත්‍යක්ෂය අවශ්‍ය කරන්නේ. මේ ප්‍රශ්නයක් වෙන්නේ. ප්‍රත්‍යක්ෂය නෑ නෝටි. ඒ නිසා භාවනා කරගෙන යනකොට මේ රූප ලෝකය නැත්නම් රූපයෙන් අපි අපි අල්ලලා දෙන ආනාපානේ සමුගන්න වෙලාවක් එනවනේ. ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා සිවුම් වෙනකොට ඒ එනකොට ওই নানা ප්‍රකාර බහුරූප කොලන් රාශියක් ඇවිල්ලා අපි බිඳ ගන්නවා. එකම උත්තරයයි ඒ එන දේවල් කනවා. ඒක අපේ කාම ඡන්දේ කියන කාගෙත් හැටි. කෑවට මොකද කොයි මොහොතකදී හරි අපිට සීකර ගන්න පුළුවන් මේක භාවනාවෙන් ඇති කරගත්ත හිතලුවක් චිත්ත රූපයක් ඉතින් ඒ නිසා අපි ඒක බාරගත්තොත් ඒක ලස්සනයි කියලා හෝ ස්පින් කියලා හෝ හොඳයි කියලා හෝ එහෙම නැත්නම් අයින් කරන්න උත්සාහ කරොත් ඒක අසුබයි කියලා හෝ අප්‍රියයි කියලා හෝ හැම දෙයකින්ම වෙන්නේ රාගෙන් හෝ ද්වේෂෙන් ගැටෙනවා එහෙම නැත්නම් රාගානුසේ හෝ දෝසානුසේ පෝර වැටෙනවා ඒන දේවල් මේ අපි වාහනයක් හදවගෙන යනකොට මේ දෙපැත්තේ කන්නාඩි දෙකෙන් පේන දේවල්. ඔක්කොම බල බල ගන්න ගියොත් අපිට වින්ස්ක්‍රීන් එක බලන්න බැරි වෙන ඇක්සිඩන්ට් එක. සේව බලන්න ආයෙ එන්න වින්ස්ක්‍රීන් එකට. හදිසිය බලලා ගත්තර කමන්නේ නමුත් ඒව කල්පනා කරගෙන ඩ්‍රයිව් කරන්න එපා. ඒකත් මේ ඕගොල්ලන්ට නෙමෙයි පාරේ අයින් ඉන්න අයටයි හෙල්මට් අරන් දෙන්නේ. බයිසිකල් යනකොට පුරුදු වෙන කාලේ පාරේ අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙනවා. මොකද ඒ මිනිස්සුගේ නරක වෙලා. ඒ නිසා මේ එල්ලේ දන්නේ නැත්නම් අපි යන ගමනේ එල්ලේ දන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් අර එන්නේ හැම එකකම පටලයි. මේක සූත්‍ර කරගන්න බැරි නම් ඒ සූත්‍ර කරන්න බැරි ලේදේ මූල හේතුව තමයි මේ රූප. නැත්නම් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. ඒකේ සමහරව මනෝමූලකයි. සමහරක ප්‍රත්‍යක්ෂයි. අපි ප්‍රත්‍යක්ෂ කල්ලා ඒක හොඳට ගෙවෙන්න ගන්නවා. ගෙවෙන්න ඇවිල්ලා පස්සේ ලෝකේ ගොඩාක් වෙලාට අර මනෝමූල දේවල් වලින් පිරෙනවා. ඒව අපි මේ සංසාරේ ගෙනාවු මෙතෙක් ගෙනාවු අපේ මතක ශක්තිය තිබිච්ච විවිධ ඩිකෝඩ් වෙලා තිබුණේවා රීකෝඩ් වෙනවා. උනාට පස්සේ කුතුම විදියට බොහොම දර්ශනීය මනස්කාන්ත විදියට සිත් පැහැර ගන්න විදියට මතකයි. එතනදීම සැක කරගන්න බැරි වුණොත් එතනදීම මේක ආත්මය නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කිව්වොත් මේ යෝගාවචරය ඉතින් ඒකත් එක පැටලිලා নানা ආකාර දේවල් වලට යන්නේ. ඉතින් ඒක නිසා මේ මට්ටම, ඒ කියන්නේ මේ රූපස්කන්ධයේදී මේ එන මට්ටම අට බේරගත්තොත්, තේරුම් ගත්තොත් ඉතිරිට කියන ස්කන්ධ හතරෙදීම ඔච්චරමයි කියන්නේ. මේක බොහොම ඕලාරිකයි. අල්ලන්න කිරන්න මයින්ද පුළුවන් දෙයක්. එනනම් ප්‍රත්‍යක්ෂ රූපය කියන එක පරීක්ෂා කළ හැක්කක්. ප්‍රත්‍යක්ෂ රූපවලට අපි දැන් රූප කියන හඳුන දේවල්ට සටහන ආකාරයක් සහ බරක් තියෙනවා. ඒ තමයි ෆිසික්ස් කියලා භෞතික විද්‍යාව කියලා පටන් ගන්න. ඒවට කියනවා සටහන් කියනවා ආකාර කියන එක ගුරුත්වාකර්ෂණ ලක්ෂණය. යමක් රූප නොවේ නම් එහෙම නැත්නම් එක්ක රූපයක් වගේ නැවී පේන දෙයක් නම් ඒකට ඉස්තිර සටහනක්. ඒක මනෝ විකාරයක් විතරයි. එහෙම නැත්නම් අපි වේදනාව ගත්තොත්වා අරූපී ද්‍රව්‍ය. ඒකට සටහනක් නැහැ. ආකාරයක්වත් නැහැ. ඒ වගේම ගුරුත්වාකර්ෂණ අහුවෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට නියම රූපේ අහුවෙනවා නම් ආනාපානිය ගන්න හැපිල්ලෙන් අල්ලතෑ. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් දෙන් කළා දකුණු නාස්පුඩිය හැපෙනවා. අල්ලන්න. නමුත් ආනපන හොඳට සිම්මේගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට අපේ හිතේ මොනවද අත්දැකීම් වගේක් එනවා. ඒවා හැපීමක් ඇති කරන්න විදියක් නෑ ඒකේ. සටහනක් නෑ ආකාරයක් නෑ. ඒවා හරි ලේසි මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මේ නෙවෙයි කියන්නේ. අනිවාර්යයෙන්ම ඒ වගේම මේක ඒ වෙලාවේදී මේ විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන අනිවාර්යයෙන්ම විය යුක්තක් නොවුනොත් වෙන්නේ මොකද්ද අපි ඒවාදිගේ භවනා මෙහෙවන්න යනවා ආනාපානර සිවුම් මේකන යන වැඩ පිළිවෙලෙන් හිත පිටියක්. ඒ නිසා මේක හොඳට පුරුදු කරන පුරුදු කරන ගියොත් ජීවුන උනොත් නැත්නම් සත්‍ය හොඳට තීව්‍ර කළොත් මේ පුද්ගලයාට මේ ආනාපානය කියන රූපයත් ආශ්වාසයක් ඇල්ලුවාට ඒක මුල සිට නදාරා අග යන හැටි. නැත්නම් ගොරෝසුට පටන් ගන්න සිවුම් වෙන හැටි ඒකේ විපරිණාමය. හැදී පෙරලෙන ගතිය, වෙස් පෙරලෙන ගතිය මහා ලොකු බයක් ඇති කරන්නේ. ඒකට කය ලෙඩ වුණත් නැත්නම් කය පාලනය කරගන්න බැරි තත්ත්වයටපත් වුණත් සාමාන්‍ය මේක රූපවල ස්වභාවය. එහෙම නැතුව මේ ආනාපානතික දිගට මේක විදිහට තියෙන්න ඕනේ. දකින්න පාතු වෙන හැම මනෝරූපයක්ම අල්ලබදා ගන්න කෙනා අනිවාර්යයෙන් මේ වගේ විපරිණාමයක් දක්වපු ගමන් අල්ලගත් දෙ වෙනස් වෙච්ච ගමන් හිතේ චකිත පහළ වෙනවා සැලෙන ගති පහළ වෙනවා දුකට හේතු ඒ නිසා මේ අහක යන දේවල් අහක යන්න ඇරලා Tamange මල්ලේ දාගන්න නැතිවීම තමයි මේ කායනුපස්සනාවේ විපස්සනාවේදී පුරුදු කරන ඇති කරන ප්‍රතිශක්තිය ඒ තේරුම් ගන්න අමාරුයි එමෙතන එක ක්‍රියාත්මක කරන්න අමාරුයි මොකද අපි දිනාපු ජම්මාන්තර ගතිය නිසා ලැබෙන ලැබෙන ලැබෙන අල්ලගන්න ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ පාන් කැල්ලක් තෙතයි නම් පරිසරයේ තියෙන විස බීජ ඇවිල්ලා පාන් ගෙඩියේ පාන් කැල්ල ඉක්මනට පුස් කරනවා. ඒක ටෝස් කරලා තිබ්බොත් පරිසරයේ විස බීජ තිබුණත් ඒක ඇවිල්ලා පදිංචි වෙන්නේ. ඒක තමයි හිත කෙලස් පරිප තෙතමනේ තියෙනවා නම් අහකන හැම විස බීජයක්ම ඇවිල්ලා ඔක පදිංචි වෙනවා. බොමි කොට පුස් කරනවා. හිත ආතාපි වීර්යෙන් තවලා තියෙනවා නම් ටෝස් පාන් වගේ විස බීජ තිබුණට ඒ පදිංචි වෙනවා. ඒ නිසා ලෙඩකාරක ගතියට ප්‍රධාන හේතුව විස බීජ නෙවෙයි. ඒ විස බීජ බාර ගන්න ගතිය නිසා භාවනා කරනකොට පේන මේ වගේ දේවල් බාරගත්ත ගමන් සංස්කාර සංස්කාර බාරපත් වෙනවා සංස්කාර බාරපත් වෙච්ච ගමන් යුවා විපරිණාමයටපත් වීම දුකක් වෙනවා. ඒක සංස්කාර කරගත්තේ නැත්නම් තමන්ගේ මල්ලේ දාගත්තේ නැත්නම් ඒ විපරිණාමය වුණත් අපිට වගවීමක් නැහැ. චේතනා පහල කරන්නේ නැත්නම් කර්ම රැස් වෙන්නේ. ඒකටත් ඒකෙන් දුකක් එන්නේ. ආනේ කාරණාව අපි භාවනාට ගන්න අරමුණේ දැක ගන්න බැරිමක් නැනොත් භාවනා අරමුණ කීකරු වෙනකොට මතුවෙනා වූ විවිධාකාරයෙන් පේන්න පටන් ගන්න ඒ චිත්ත රූප දිගේ මේ බණපදේ බොහොම විචිත්‍රව පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ නිසා මේක හිතන්නේ භාවනා නොකරන කෙනෙකුට එමු කියලා දෙන්න ගියොත් එන්නේ කොහොම කියෙන්නේ? එතන භාවනා කරනකොට වැරද්දක් නැතුව කෙලින්ම යන්න ඕන කියන කෙනෙකුට එහෙම කියලා දෙන්න ගියාම කරන්න. අනිවාර්යෙන් භාවනා වරදින්න ඕන. ඒකේ භාවනා වැරද්දක් නෙවෙයි භාවනා හරියනවා කියන්නේ ඕකට තමයි. ඊට පස්සේ ඒක නියම ක්‍රමයට අර්ථකථනය දීගෙන දීගෙන යනකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේක මේ සාමාන්‍ය විශයක් වගේ නෙවෙයි මේක සෑහෙන කැපකිරීමකින් සෑහෙන පරිශ්‍රණයකින් සෑහෙන අත්තරදි රාශියකින් කරන්න හැබැයි එකම අත්තරද්දක්වත් විසි කරන්න එපා. හැම දෙයකම වටිනාකමක් තියෙනවා. කුටිම්ම කියනවනම් අපේ අත්තරදි ටික තමයි අපිට ගුරුවරයෙක් වෙන්නේ. දැන් භාවනාවේ වර්ධිනවා කියන දෙයක්. භාවනාව සඳහා ගන්න සෑම ප්‍රයත්නක්ම මිනිස්සු විතරක් නෙවෙයි දිව්‍යෝ බ්‍රහ්මිය පවා ස්තුතිවන්ත වෙනවා නැත්තම් සාදු කියනවා මොකද අර නකුල පිටු වගේ ආතුර කයක් ඇති වුණාට පස්සේ චිත්‍ර කට්ටක් වගේ මේක මෙලෙක් වුණාට පුංචි වුණා මේ බොළඳ වුණාට පස්සේ දුර වුණාට පස්සේ පොළොවට බර වුණාට පස්සේ මේ පරිශීලනය කරන්න බෑ. එතකොට කල්ැතුව කරලා තිබුණොත් අන්න එදාට ඒ කරපිටේ වාසිය ගන්න පුළුවන්. ඒ නිසා තමන්ට තමන් කරන අනුකම්පාව තමන්ට තමන් කරන අත්ප්‍රසිද්ධියේ වචිනාම දේ තමයි මේ රූපේ රූපේ වශයෙන් බලන එක. අපි බලමු දිගට යනකොට මේ නවේතන වශයෙන් බැලීම ආදී අන්නේ කටයුත්ත කෙරෙන විපස්සනාවේදී නිසා විපස්සනා සඳහා කරන සෑම ආයෝජනයක්ම සදාකත් අහගෙන නිසා අපි අපි මේ මම හැම වෙලාවෙම මේ සඳහාගත් ප්‍රයත්නයේ මම විසින්ම සමාදන් වෙදී මම විසින්ම සාදු කියමින් යන්න පටන් අරගත්තොත් අපිට කවුරුත් අයිලවටුන කලම් ගන්න ඕන කමන්නේ අපිට මොනවාක් ලැබෙන්න ඕනකමකුත් මේ යොදවපු යදවමම නැත්නම් මේ ආර්යයන් වහන්සේලා දක්වන්න ගත්ත ප්‍රයත්නයෙම සත්පුරුෂයන් දක්වන්න ගත්ත ප්‍රයත්නයෙම ඒකාන්තයෙන්ම සරසුභවාදී ආනිසංස ලබා දෙනවා ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් සිදු දිනාටම ඒ වගේ කරගෙන යන වැඩේ ධෛර්යය කරගෙන යන ශක්තියක් ධෛර්යයක් ඵලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අද දවස් සඳහා නතර කරනවා සිදු දිනාටම ජනසි මුදා වේවා කියලා මේ සාමාන්‍ය ධර්ම දේශනා වුණාට පස්සේ එතන එතන මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන වලට සුළු වේලාවක් ගන්නවා. ඒක නිසා අද මේ ඉතිපැත්තන ධර්ම දේශනා මත හෝ නැත්නම් තමන්ගේ භාවනා මත මේ වගේ වෙලාවට කතා කරොත් හොඳයි කියලා හිතන ප්‍රශ්න තියෙනවා නම් අපිට පුළුවන් සුළු වේලාවක් ඒ සඳහා ගත කරන්න. එහෙම නැත්නම් අපි නැවතී වැඩ කටයුතු සීමා කිරීම වශයෙන් පින් අනුමෝදනාට පෙළඹෙන්න බලාපොරොත්තු එහෙම අපිට කුචෙන ප්‍රශ්නයක් නැත්නම් අපි කල්පනා කරගනිමු මේ විවිධ පන්තිවල විවිධ තැන් වලින් එක වාරයක් අත එකතු වෙලා අද <clears throat> දවසක වැඩපිළිවෙලක් කරදරකින් තොරව නිමා කරගත්තා ඒක සුබ ලකුණක් හොඳ ප්‍රතිනිතක් ඒ සඳහා යම් කිසි කෙනෙක් හිත යොදලා වචන යොදලා ගත යොදලා සංවිධානයක් උදව් උපකාර කරා නම් ඒ සියලු දිනාටම මේ රැස් කරගන්න ලද පින අත්පත් වේවා කියලා මෛත්‍රී කුචිතාවෙන් අනුමෝදන් කරමු. ඒ නැත්තොත් වගේම මේ වගේ වැඩවලට ගොඩාක් නොපෙනී උදව් කරන පිරිස ඉන්නවා. අපි මේ පේන්නේ මෙපෙන සියලු දිනාටම මුචිකාවේ යුක්තව අනුමෝදනා ශීර්ෂයෙන් මේ පින් අත්වේවා කියලා සාදුකාරයක් පවතුන. සාදු සාදු සාදු ඒ වගේම අපේ ඥාති පිරිස් අපි මෙතෙන් දෙනකන් නානා ආකාරයෙන් අපිට උදව් කරලා තියෙනවා. ඒත් ඒ ධෛර්ය නිසා තමයි දීපු පණ තවේ නිසා තමයි අපි මෙතෙන් දෙනකන් ඉන්නේ. මොකද මේ සියලුම දෙනා මෙතන නැති නිසා අපි අපිට තේරෙන මේ රැස් කරගත්ත පිනේ කුසලතාවයෙන් අපේ සියලුම ඥාතීන් සිහිපත් කරමු. ඒ සියලුම දෙනා කොතන මේ වෙලාවේ හිටියත් අපි මේ කරන පිනට හිතගත යොදන්න හේතු වාසනා වේවා හේතු වාසනා වෙලා ඒ අත්තු අපේ මුස්තාවෙන් අනුමෝදන් කරන පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදනා කරමු සාදු සාදු සාදු අප අපට මේ নানা ආකාරයෙන් රැස් කර ගන්නලාද මේ කුසලතාවේ කිසි විටකත් මේ සංසාරේ කාමයේ සඳහා හෝ ඉදුරම් පිනවීම සඳහා නොවේවා ඉදුරම් පිනවීම සඳහා අවශ්‍ය කරනා වූ මූලික භව සම්පත්‍ති උපදී සම්පත්‍ති හේතු වෙලා ඒ මතින් අපි කරගෙන යන මේ භ්‍රමචර්යාවට අනුග්‍රහ ලැබිලා ඒ සියල්ල ගෙවම් කරමින් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පැමිණියට වදාළ ඒ ශාන්ත සුන්දර නිවන පිණිසම මේ කුසල අපට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරු. ඒ අදාසින් යුක්තව අපි සම්ප්‍රදාන කුල එක්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ දවසේ භාවනා වැඩමුළුවේ නිමාව සටහන් කරමු. එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාරට්ටා ච බුම්මට්ටා ඒවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසන ආකාශත්තා ච බුම්මත්තා දීවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන ආකාශත්තා ච බුම්මත්තා දීවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා සාදු සාදු සාදු සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං Thank you. කමානි කනුතබ්බං සුති සෝපත්තිප්පා සෝපත්තිප්පා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු සුපච්චිත්වා සුපච්ච